දක්ෂෙන්ති මානදිස්සවේ මහාපුරිසස්ස මහාපුරිස ලක්කනානි යේහි තමන්නාගතස්ස මහාපුරිසස්ස දේව ගතියෝ භවන්ති අනඤ්ඤා සතිය අකාරං අජ්ජාවසති රාජා හෝති චක්කවත්තේ චාතුරන්තෝ විජිතාවේ ජනපදත්තාවරියම් පන්තෝ සත්ත රතන සමන්නාගතෝ සත්තිමානි සත්ත රතනානි භවන්ති ජයසීලං චක්ක රතනං හත්ති රතනං අත්ත රතනං මනි රතනං ඉස්ති රතනං ගාපති රතනං පරිනායක රතනමේව සත්තමං පරෝසහස්සං කෝපනස්ස කුත්තා හොන්ති සූරා වීරංග රූපා පරසේ නම් සමන්දනෝ තෝයිමං පඨවින් සාගර පරියන්තං අදන්දේන අසත්තේන ධම්මේන සමේන අභිජ්ජ අජ්ජාවසති සතේ කෝපන අගාරස්මාන ගාරියං පම්මජති අරහං හෝති සම්මා සම්බුද්ධෝ ලෝකේ විවත්තං සම්දෝ කතමානි කානි භික්ඛවේ දත්තිංස මහපුරිසස්ස මහපුරිස ලක්ෂණානි යේහි සමන්නාගතස්ස මහපුරිසස්ස දේවගතියෝ භවන්ති අනඤ්ඤා සතේ අගාරං අඤ්ඤාවසති රාජා හෝති චක්කවන්තේ සතේ කෝපන අගාරස්මා අනගාරියං කම්බයති අරහං හෝති සම්මා සම්බුද්ධෝ ලෝකේ විවත්තං සංඝෝ ඉද භික්ඛවේ මහා පුරිසෝ සුප්පතිත්ථිත පාදෝති යම් භික්ඛවේ මහා පුරිසෝ සුප්පතිත්ථිත පාදෝති ධම් භික්ඛවේ මහා පුරිසස්ස මහා පුරිස ලක්ඛණං භවති පුනිත පරං භික්ඛවේ මහා පුරිසස්ස ස්ථාපාද කලේ සුචක්කානි ජාතානි හොන්ති දාස්කාරානි කනේමිකානි සම්බාකාර පරිපූරානි සුවිභක්ඛන්තරානි ආයත පන්නේ හෝති දීගං ගුලේ හෝති මුදු සලුන හත්ත පාදෝ හෝති ජාල හත්ත පාදෝ හෝති උස්සංක පාදෝ හෝති නිජං හෝති සිතකෝව අනුනුමන්තෝ බෝහි කාමිතරේ නිජන්නු කාමි පරිමතසි පරිමජ්ජති කෝතෝ හිතවක්ත ගුයෝති සුවන්න වන්නෝති කංචන සංනිබත්තසෝ සුකුමත්සවිහෝති සුකුමත්සා සවියා රජෝ ජල්ලං පායන උපදින්සති ඒකේක ලෝමෝතේකේ කානි ලෝමානි ලෝමකෝපේ සුජාතානි උන්දංග ලෝමෝති උන්දංගානි ලෝමානි ජාතානි නීලානි අංජන වන්නානි කුණ්ඩලාවත්තක ජාතානි පදක්ඛිනාවත්තක ජාතානි චත්තුස්ස දෝති සිය කුම්බන්දකායෝ පිටිතන්තරන්තෝ නිහිම්රෝධ පරිමන්දලෝ පියාවතක්වස්ස පායෝ තාවතක්වස්ස යාමෝ यावतक्वस्य भ्यामो तावतक्वस्य कायो समवत्तः स्कन्दोति रसव्यतङ्गोति चिहनोति तत्काले च दन्तोति අවිවර දන්තෝ තික දුක්ඛ දාතෝ ති පහෝත ජීවෝ ති බ්‍රහ්මස්සරෝ ති පරමීත භානි අභිනීව නෙත්තෝ ති ගෝකකුමෝ ති උන්නා බමුකන්තේ ජාතා හෝති යෝදාතා මුදුකූල සම්නිබා පුනච පරං වික්කවේ මා පුනිසෝ උන්නීත සීතෝති යම්පි භික්ඛවේ මහපුරිසෝ උන්නීත දීකෝ සීලම්පි භික්ඛවේ මහපුරිසස්ස මහපුරිස ලක්ඛණං භවති මානිකෝ තානි භික්ඛවේ ගච්ඡන්ත මහා පුරිසස්ස මහා පුරිස ලක්ෂණානි භාන්තේ යේහි තමන්නාගතස්ස මහා පුරිසස්ස දේව ගතියෝ භවන්ති අනන්‍යා සතිය බාලං අජ්ජාවච සිරාජා හෝති චක්කවත්තේ සචේකෝ කනගාරස්මානගාරියං පම්බජති අරහං හෝති සම්මා සම්බුද්ධෝ ලෝකේ විවත්තං සම්ලෝකේ අතිගරු පූජනීය මහෝපාධ්‍යාය මහා ස්වාමීන් වහන්සේ දිනුත් අතිපූජ්‍ය අස්මදාචාර්යෝත්තම මහා ස්වාමීන් වහන්සේ දිනුත් අවසරේ සද්ධාවන්ත කින්නතුනි තුන් ලෝකාන්තර වූ භාග්‍යවත් අරහත් මාර්ගයේ සරුවක් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළ වීමෙන් රූපයට ආවෝද කරවන්ට යෙදුණු පටිච්ච සමුප්පාද ධර්මයේ පිළිබඳ විස්සා අගනා විවරණයක් පැහැදිලි කළ හැකි දේශනාවක් ද්වක්ඛින්ත මහා පුරුෂ ලක්ෂණ දේශනාව භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරයේ පිහිටියා වූ මේ දෙපිටක් මහා පුරුෂ ලක්ෂණ සම්බන්ධ මේ දේශනාව සඳහන් වන්නේ දීඝනිකායේ පාපිත වර්ගයේ තිස්වෙනි සූත්‍රයේ වශයෙන්යි. මේ ලක්ෂණ සූත්‍රය දේශනා කරන්න හේතු වුණේ සරත්නවර වාසී බෞද්ධ මහා ජනතාව අතර ඇති වුණු විශේෂ කතාවක් මුල් කරගෙනයි. මේ දේශනාව සම්බන්ධව අපේ සෑහෙන වේලාවක් ගත කරන්නට අධිෂ්ඨාන කරගනිමු. විශේෂයෙන් ධර්ම ශ්‍රවණයේ ධර්ම දේශනාව නිවන් දොරටුවක් බව පින්නතුන් මැනවින් දන්නවා. යම් කිසි කෙනෙක් අත්ථි සත්වා මනසිකත්වා සබ්බං චේතසෝ සමන්නා හරිත්වා ඕහිතසෝතෝ ධම්මං සුනාති අර්ථවත් කොට මේ ධර්මයේ මත ඊටාම අවශ්‍යයි කියන බව මනාව තේරුම්ගෙන මනා නුවණින් මෙනෙහි කරමින් දේශනා කරන ධර්මයේ දසවනින් අනුභව කරමින් පාණය කරමින් සිතට ඇතුළත් කරගැනීම දසවන් නමාගෙන දහම් පදයකට සමන් දෙනවා නම් මේ දහම් ඇසීම විමුක්තායතන තීර්ථයක් හෙවත් නිවන් දකින කාරණයක් වෙනවා කියන එක භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. ඒ වගේම දේශකයන් වහන්සේ නමකුත් අන්‍ය විහෙතන වේ සමන් දේශනා කරන ධර්මයේ පිට පිටුවාගෙන මනස හිනුවනේ සතර සතිපට්ඨාන ආදී බෝධිපාක්ෂික ධර්ම යදින අධිෂ්ඨානයෙන් ධර්ම දේශනා කරනවා නම් ඒ දේශකයන් වහන්සේටත් නිවන් දොරටුවක් විමුක්තායතන තීර්ථයක් වෙනවා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. එනිසා දැන් අප දෙපක්ෂය මේ මොහොතේ සතර මඟ ඵල නිවන් ගැන දෙන ලොවේ ලෝතුරා සකල ප්‍රාර්ථනා සඵල කර දෙන සරුවක්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කොට වදාළ මේ ලක්ෂණ සූත්‍රාන්ත දේශනාවට අනුව දහම් පදයක් දෙකමින් ශ්‍රවණය කරමින් අප ප්‍රාර්ථනා කරන අධිගම ඥානයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් හේතු වාසනා වේවා කියන කතින් මේ සාධිතාන්දෙමි ලක්ෂණ සූත්‍රය දේශනා කොට වදාළේ සරත් නුවර දෙව්රම් මහා විහාරයේදී. ඒ කාලේ සරත් නුවර වාසය කළ 7 කෝටියක් බෞද්ධයන්, එයින් 5 කෝටියක්ම ආර්ය ශ්‍රාවක පිරිස, 2 කෝටියක් මඟඵල නිවන් නොලැබූ බෞද්ධයන්. මේ බෞද්ධයන්ට නිතරම බණ අසන්ට ලැබෙනවා, බුදුරජාණන් වහන්සේ දකින්ට ලැබෙනවා, ධම්පින්කම් කරන්ට අවස්ථාව ලැබෙනවා, මේ මිනිස්යන් අතර සදාවතුන් අතර කතාවක් තන නැගුණා භාග්‍යවතුන් වහන්සේගේ ත්‍රිපාදයේ පටන් සිරස් ඵලය දක්වා මුල පටන් අග දක්වා මලෙන් කිරී කිරී ගිය පරසතු වෘක්ෂයක් වගේ පත්‍යුමෙන් සැදුම් ගත්ත නෙළුම් විලක් මාමේ විලක් වගේ සංතොරණක් වගේ හරියට කරු පිරිවරාගත් හඳ නළලක් වගේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී ශරීරය දෙතිසක් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලනවා මේ විදිහේ මහා පුරුෂ ලක්ෂණ ලැබුණේ කවර කවර පාරමිතා කුසලයකින්ද අපට දැනගන්නට නම් කොතරම් වාසනාවක්ද මේ විදිහේ කතාවක් මහජනයාට රැඳ නැගුණා ධර්ම භාණ්ඩාගාරික ආනන්ද මහ ස්වාමීන් වහන්සේට මේ කතාව අහත ලැබී භාග්‍යවතුන් වහන්සේට ආරාධනා කළා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ තථාගතයන් වහන්සේගේ ත්‍රි ශරීරයේ දෙකක් මහා පුරුෂ ලක්ෂණයන් ගැන දැන ගැනීමට මහ ජනයා විශාල බලාපොරොත්තුවකින් සිටිනවා අනුකම්පාවෙන් මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ලබන්ට හේතු වූ පාරමිතා කුසල ධර්මයන් දේශනා කරන තේක්වා කියලා ආරාධනා කළා මේ ආරාධනාය පරිදි භාග්‍යවතුන් වහන්සේ ලක්ෂණ සූත්‍රාන්ත දේශනාව දේශනා කොට වදාළා. මේ ලක්ෂණ සූත්‍රාන්ත දේශනාව ඉතා විස්තර දේශනාවක් ඒ පිළිබඳව අවශ්‍ය ධර්ම කොටසේ පමණක් මතු කර ගනිමින් අපි මේ මොහොත මේ ධර්ම දේශනාව සඳහා වෙන් කර ගන්නවා. ගක්තිත්තුමානි වික්ඛවේ මහා පුරිසත් මහා පුරුෂ ලක්ෂණානි මහණෙනි මහා පුරුෂෝත්තමයන් වහන්සේට මේ දෙපිටක් මහා පුරුෂ ලක්ෂණ පිළිදා තියෙනවා. යේ සමන්නාගතත් මහා පුරුෂත් දේව ගතියෝ භවಂತಿ අනඤ්ඤා. ඒ මහා පුරුෂ ලක්ෂණයෙන් සමන්වාගත උත්තමයන් වහන්සේට ගති දෙකයි ලැබෙන්නේ වෙන දෙයක් නොවේ. සතේ අගාරං අධ්‍යවසකේ සාජා හෝති චක්කවර්ති ඉතින් ගිහිදේ වාසය කරනවා නම් චක්කවර්ති රජ වෙනවා ධම්මිකෝ ධම්ම රාජා ධාර්මිකෝ ධර්ම ධාර්මික රජ කෙනෙක් බාටපත් වෙනවා සාතුරන්තෝ විජිතාවේ ජනපදත්ථාවරයක්පත්ෝ සත්‍ය රතන සමන්වාගතෝ සප්රුවනකින් සමන්වාගත වූ මුළුමහත් සටවාකින් ස්ථාවර භාවයට පැමිණෙව්වා වූ ශාස්ත්‍රීය රාජ්‍යයක් එතුමා පාලනය කරනවා දහසක සාධක පුත්‍රයන් ඇතුව සත්‍රුව නිමෙහි මේ සත්‍ති රජතුමා දෙවියන්ට ඇත ලෝකයේ අතර අතිශයින්ම සම්භාවනීය රජ කෙනෙක් බාටපත් වෙනවා සකේ කෝපන අගාරත්ම අමදාරියම් පබ්බජති අරහං හෝති සම්මා සම්බුද්ධෝ ලෝකේ විවත්තච්ඡද්දෝ ජීවිතයෙන් නික්මී සාධනයක ප්‍රෞර්ජාව ලබනවා නම් කෙලෙස් වෙන විවෘත කළා වූ සියල්ල සරුවක්ඥාඥානෙන් අවබෝධ කරගන්න අරිහත් සම්්‍යක් සම්බුද්ධ රාජෝත්තමයන් වහන්සේ නමක් වෙනවා කුලුන්හන්සේ පහදා දුන්නා. කතමානිසානි දික්කවේ මහා දක්ඛින්ත මහා පුරුෂස්ස මහා පුරුෂ ලක්ෂණානි මහණෙනි සක්විති රජකම හෝ සරුවක්ඥ රාජෝත්තමකම හෝ සබාදෙන ඒ දෙතිසක් මහා පුරුෂ ලක්ෂණ නම් කවරේද? ඉදවිස්තේ මහා පුරිසෝ සුප්පතිච්චිත පාදෝ හෝති මහණෙනි මේ ලෝකයේ උපදින මහා පුරුෂෝත්තමයන් වහන්සේ සුපිහිති සිරිපතෝ ඇති පුත්‍රණෙක් වෙනවා සෙත්තා පාදකලයේ චක්කානි ජාතානි හොන්ති සහස්කාරානි කනේ නිසානි සනාබිකානි සම්බාකාර පරිපූර්ණානි සීබත්තන්තරානි නදසහිත නිම්වරුලු සහිත දහසක් මෙම් දහසක් ජවිතහිත සරුවාකාර පරිපූර්ණ වූ චක්‍ර යුග්මයක් චක්‍ර ලක්ෂණයක් ත්‍රිපාද පක්ලෙහි සිහිත වෙනවා ආයත පන්හි හෝතේ දික් මිලිඳු ඇති උත්තමයේ වෙනවා දී ගංගුලිය හෝතේ දික් ඇඟිලි ඇති උත්තමයේ වෙනවා මුදු සරල අත්පාදෝ හෝතේ මු르දු මුලක් අතුල් කැතුල් ඇති උත්තමයේ වෙනවා ජාල හත්පාදෝ හෝතේ ජාල ලක්ෂණ අතුල් කැතුල් ඇති උත්තමයේ වෙනවා උස්සන්ත පාදෝ හෝතේ උචින්තීත තිහින්පාති උත්තමේ කියනවා එනි ජංගෝ හෝති ඕලුම් වංග ජංගාරණේ ජංගායති උතුමෙක් බාටපත් වෙනවා චිතකෝව අනෝනමන්තෝ උභෝහි පාණිතලේ ජන්නතානි පරිමතුති පරිමජ්ජතේ සිටිවණක් මොනමේ ත්‍රිහස්ත යුග්මයෙන් දෙදන මණ්ඩල පිරිමදින්ද සමර්ථුද්දමේ වෙනවා කෝසෝවිත වක්කගුරුහෝ හෝතේ කොපුවකින් සැඟවුණු පුරුසාවියන්ගෙන ඇති කෙනෙක් වෙනවා සුවන්න වන්නෝ හෝතේ සම්වන් සිරුරක් ඇති උතුමෙක් වෙනවා සුකුමත් ඡවිය හෝතේ අතිය අතිශයෙන් සිනිඳු සිලියක් ඇති උතුමෙක් වෙනවා ඒකේක ලෝමෝ හෝති ඒකේකානි ලෝමානි ලෝමකූපේසු ජාතානි රෝමකූපයක් පාසා එක එක රෝම ගහකයි බැගින් පිහිටියා වූ උතුමෙක් බාටපත් වෙනවා උද්දංග ලෝමෝහෝති උද්දග්ගානි ලෝමානි ජාතානි නීලානි අංජනවන්නානි කුණ්ඩලාවත්තානි පදක්ෂිනාවත්තක ජාතානි එතේක රෝම කූපේක පිහිටියා වූ අඳුන්වන් වූ දකුණු අතට කරට වුණා වූ උඩුවක් බලාගෙන දිලිසෙන්නා වූ රෝම ධාතුය තුත්මේ වෙනවා සක්විස්සදෝ හෝති සක්තනක පිරුණු මාංශ ධාතුය තුත්මේ බාටපත් වෙනවා සිය කුබ්බද්ධ කායෝ හෝති සිංහ රාජාගේ పూర్ව කායයෙන් පරිපූර්ණ දේහ සම්පත්තියක් ඇති උතුමෙක් වෙනවා හිතං චරංචෝ හෝති පිරුණු දැල්වර ඇති උතුමෙක් බාටපත් වෙනවා නිග්‍රෝධ පරිමණ්ඩලෝ හෝති යාවතක් වස්ස කායෝ තාවතක් වස්ස ධාමෝ යාවතක් වස්ස ධාමෝ තාවතක් වස්ස කායෝ බඹේ යම් පමණද උස එපමණට පිහිටෙන්නා වූ නිග්‍රෝධ පරිමණ්ඩල ලක්ෂණය සමන්වාගත වෙනවා සිහි චිකන්තරන්තෝ හෝති නිබ්‍රෝධ පරිමණ්ඩලෝ හෝති සිය හනු හෝති සිංහ රාජයාගේ යටි හනුවෙන් පරිපූර්ණ හරු හනු යුගලයක් ඇතුළු මේ වෙනවා සතග්ග සග්ගේ හෝතේ උඩුවක් බලාපියතේ ශක්තියක් හසනාර ඇති උතුමෙක් බාටපත් වෙනවා චක්තාලේස දන්තෝ හෝතේ සතලිතක් දන්ත ඇති උතුමෙක් බාටපත් වෙනවා සම දන්තෝ හෝතේ සම මත්තමට පීති දන්තයන් ඇති උතුමෙක් බාටපත් වෙනවා අභිවර දන්තෝ හෝතේ සිදුරු නැති දත් ඇති උතුමෙක් බාටපත් වෙනවා සුසුක්ක දාතෝ හෝතේ මනාව පරිසුද්ධ වූ සුදු සුදු පාටින් බබලන දලදා ඇති උතුමෙක් බාටපත් වෙනවා සමවත්තක් සන්දෝ හෝතේ සමව වතෝ පිරුණු ගියයක් ඇති උතුමෙක් බාටපත් වෙනවා අභිනීල නෙත්තෝ හෝති අතිශය නීල වර්ණයෙන් බබලන නේත්‍රයෝග්මයක් ඇති කෙනෙක් වෙනවා ගෝපතුමෝ හෝති අතිශයෙන් ප්‍රසන්න නේත්‍රය ඇති උතුමෙක් බාටපත් වෙනවා පහෝත ජීවකෝ හෝතේ දිගු කුලවල් කුණී වූ ජීවහා ධාතු ඇතු සුමෙත් බාටපත් වෙනවා බ්‍රහ්ම ස්වරෝ හෝතේ බ්‍රහ්ම රාජාගේ ස්වරයට බඳු විශිෂ්ට ස්වර සම්පත්තියක් ඇතු සුමෙත් බාටපත් වෙනවා උන්හිත තේතෝ හෝතේ දිගු කුලක් නේ ලතිකෙන් වත වූද කුලුල් නලාකලයක් ඇත්තා වූද උන්හිත තීසතා ලක්ෂණය සමන්වාග සුමෙත් බාටපත් වෙනවා උන්නා බම්පන්තරේ ජාතා හෝති උදු ඕදාතා මුදු තුල සන්නිභා අතිතයෙන් සුබ්‍ර වර්ණයෙන් බබලන අතිශයින් කිනිදුනා වූ දකුණකට කරකෝනා වූ විදී බුබුලක් වැනි පූර්ණ රෝම ධාතු ඇති උත්මයේ බාටපත් වෙනවා. හිමානි කෝසාන දිස්සේ දක්ෂිත මහා පුරුෂත් මහා පුරුෂ ලක්ෂණානි මහණෙනි මේ මහා පුරුෂෝත්තමයන් වහන්සේට පිහිටන්නා වූ මේ දෙතිසක් මහා පුරුෂ ලක්ෂණ මෙසේ පිහිටනවා මේ මහා පුරුෂ ලක්ෂණේ සමන්වාගත උත්මයන් වහන්සේ ජීව සිටියානම් ධාර්මික චක්‍රවර්ත රජ කෙනෙක් වෙනවා පැවිදුණා නම් ලෝතුරා සම්මා සම්බුද්ධ නිරිපදයටපත් වෙනවා කියලා මේ දේශනා පිළිබඳව මාතෘකාව ආරම්භ කොට වදාලා. මේ මහා පුරුෂ ලක්ෂණ පිළිබඳව දේශනාව දේශනා කරන්ට ප්‍රථමයෙන් උන්වහන්සේ වදාරනවා හිමානි පොතේ වික්කවේ මහා පුරුෂස්ස මහා පුරුෂ ලක්ෂණානි බාහිරකා පිසයෝධාරෙන්ති මානිය මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ බාහිර තාපසවරු ඍෂිවරු එවැගේම බ්‍රාහ්මණවරු ධාරණය කරගෙන සිටිනවා නෝතකෝතේ ඥානන්තේ ඉමස්ස සම්මස්ස කතත්තා ඉදං ලක්ෂණම් ප්‍රතිලබතේති ඒ බාහිරක ඍෂිවරයෝ බ්‍රාහ්මණයෝ උගතුන් දන්නේ නැහැ මේ මේ කුසල කර්මයෙන් මේ මේ ලක්ෂණේ පිළිතුනවා කියලා දන්නේ නැහැ කියලා උන්වහන්සේ පහදා දුන්නා. අපේ මහා බෝධිසත්වෝත්තමයන් වහන්සේ උපන්න පස්වෙනි දවසේදී සුද්ධෝදන මහ රජතුමා ලක්ෂණ ශාස්ත්‍රයේ පරතරට පැමිණි බ්‍රාහ්මණවරුන් 108 දෙනෙක් කඩිනිවෙතට වැඩම කරවාගෙන සංග්‍රහ සම්මාන පවත්වලා මේ සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ පිළිගන්නවා ලක්ෂණ පරීක්ෂා කළ සුදුසු නාමයක් හදන්ටයි කියලා. මේ 108ක් මංගල සම්මත බ්‍රාහ්මණයන් අතුරින් 8 දෙනෙක් ත්‍රිවේදේ පදක් ප්‍රාප්ත වූ 8 දෙනෙක් වෙන් කරලා මේ 8 දෙනා මේ කුමාරයාගේ ලක්ෂණ පරීක්ෂා කළා. එයින් හත් දෙනෙක් ඇඟිලි දෙකක් ඔසවා ප්‍රකාශ කර සිටියා මේ කුමාරයා දෙතිසක් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් පරිපූර්ණ කුමාරයෙක් බැවින් ජීවිතය සත්‍යික රජ වෙනවා, සයිදුණොත් ලෝතුරා බුදු වෙනවා කියලා ප්‍රකාශ කළා. සියල්ලන්ට නවක වූ කොණ්ඩඤ්ඤ මානවතුමා එකම යංගිල්ලක් උසවා ප්‍රකාශ කළා මේ උත්මයා කිසිසේ දිවිගේ රැඳෙන්නේ නැත. මේ උතුමා ඒකාන්තයෙන් ගිහගෙන් නික්මී මාර පරාජය කොට වාසනාසහිත සකල ක්ලේශයන්ම සෝදාහර සරුවක්ඥතාඥානයටපත් වෙනවා කියලා ප්‍රකාශ කළා. එතුමා තමයි පසු කාලයක පැවිදි වෙලා අඤ්ඤා කොණ්ඩඤ්ඤ නමින් මහා රහත් භාවයටපත් වීම දාලේ. එදා ඒ සිද්ධාර්ථ කුමාරයන් වහන්සේට නම් තබන මේ සුබ මොහොතේදී දෙවියන්ට ඇත ලෝකයාට අර්ථයක් සිද්ධ කරනවා කියන වචනේ ඇති අන්වර්ථ නාමයක් මේ මහා බෝධිසත්වෝත්තමයන් වහන්සේට ලැබුවා සිද්ධාර්ථ කියන මේ උත්තර නාමය. උන්වහන්සේ දීර්ඝ කාලයක් මුළුල්ලේ ප්‍රාර්ථනා කරගෙන ආව සුද්ධ නාමයක් සිද්ධාර්ථ කියන මේ තුන් නාමය. වා ප්‍රනිධානයේ පුරණ කාලේ අපමහා බෝසතාණන් වහන්සේ පුරාණ ගෞතම සරුවඥන් වහන්සේගේ නැගෙන කෙනෙක් වෙයිපද සිටියා රාජිකුමාරිකාවක්ව එතුමිය දිනක් පින්දපාතේ වැඩම කරමින් සිටියේ දීපංකර බෝධිසත්ව භික්ෂූන් වහන්සේට අබතෙල් පාත්‍රයක් පූජා කළා. මේ පූජා කළ ප්‍රාර්ථනාවක් කළා ස්වාමීනි මගේ සහෝදර ජේෂ්ඨ භාතෘ සරුවඥන් වහන්සේ ගෝත්‍රයෙන් ගෞතම නම් වෙනවා නාමයෙන් සිද්ධාර්ථ නම් වෙනවා වංශයෙන් සාක්ෂි නම් වෙනවා මේ සිද්ධ කළ අබතෙල් පූජා කුසල බලයෙන් මකානාගතේ පුරුෂාත් භාවයක් ලැබේවා මටත් අනාගතයේ ගෞතම ගෝත්‍රයේ ශාක්‍ය වංශයේ සිද්ධාර්ථ නම් නැතිව ලෞතර බුදුන්ට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එදා ඒ දීපංකර බෝධිසත්ව භික්ෂූන් වහන්සේ මේත සාරාසන්ත කල්පලක්ෂයකට පෙර දීපංකර නමින් සරුවක්න සම්මා සම්බුද්ධත්වයට පැමිණ වදාලා එදා අවතෙල් පූජා කළ සිද්ධාර්ථ නාමයේ පැතු උත්තමාව දීපංකර පාදමූලයේ සුමේද තාපසයන් වහන්සේව ජීවිත පරිත්‍යාගයෙන් අභිනිහාර පවත්වා නියත විවරණාත්‍රි ලබා ගත්තා. එදා පටන් සාගාතන්ති කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි සූවිසි බුද්ධ ශාසනයක විවරණාත්‍රි ලබමින් පාරමී ධර්මයන් මත්තක ප්‍රාප්ත කොටගෙන අන්තිමාත්ම භාවයේ ශාක්‍ය වංශයේහි ගෞතම ගෝත්‍රයේහි සිද්ධාර්ථ නාමයේ ලබා ලෝතුරා බුදු වෙන්න වාසනාව සැලසුණා. මේ සිද්ධාර්ථ නම නවාගත් අප මහ බෝසතාණන් වහන්සේ 29 අවුරුද්දක් මුළුල්ලේ ජීසුව වින්දනය කර සතර පෙරනිමිති දැකලා ජරා ව්‍යාධි මුර්ථ කියන මේ අරමුණු අනුව භාවනා වඩලා ශ්‍රමණ ජීවිතයක් දැකීම තැහැදී උපතින් 29 වෙනි අවුරුද්දේ අතලකුන් පසළොස්වක් බොහෝ දවසේ සාවල කුමාරයන් වහන්සේ උපන්න දවසේම මහා අභිනිෂ්ක්‍රමණය කොට ගතිකාර බ්‍රහ්මරාජා පිළිගන්වා පිළිකර දරව උත්තම ප්‍රෝඥාවේතයටපත් අවුරුදු 6ක් මුළුල්ලේ දුෂ්කර ක්‍රියා කළ මධ්‍යම ප්‍රතිපදාව සුවාගෙන බොමුලාරා වැඩි ඉඳගෙන මාර පරාජයකට ලෝසුරා සම්මා සම්බුදු පදයටපත් වේවදාලා ඒ අතම තම ගුණ ඇති සාක්ෂිින් වූ සමන්ත භද්‍රව සරුවක් රාජෝත්තමයන් වහන්සේට අපේ নমස්කාරය වේවා ඒ භාග්‍යවතුන් වහන්සේට අපේ ජීවිතේම පූජා වේවා ඒ භාග්‍යතුන් වහන්සේගේ සරණ පිහිට ආශිර්වාදය නිවන් දකිනාතුරු අප සමට ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පහදා වදාළ මේ දෙකක් මහා පුරුෂ ලක්ෂණයන් පිළිබඳව ඊළඟට අපි සෑ බලමු. යම්කි භික්ඛවේ තථාගතෝ පුරිමං ජාතිං පුරිමං භවං පුරිමං නිකේතං කුබ්බේ මනුස්ස භූතෝ සමානෝ ධම්ම සමාදානෝ අහෝති කුසලේසු ධම්මේසු අවක්කිත සමාදානෝ කාය සුචරිතේ වචී සුචරිතේ මනෝ සුචරිතේ දාන සංවිධානයේ සීල සමාදානයේ උපෝතක වාසයේ මත්ත්‍ය කාය දෙත්ත්‍ය කාය සාමාන්‍ය කාය බ්‍රහ්මණ්‍ය කාය කුලේ ජෙත්තා ප්‍රසාය කාය අඤ්ඤතරණ්‍ය කායේ දුක අධිකුසලේසු ධම්මේසු මාන්‍ය තථාගතයන් වහන්සේ අපිට භවවලදී අතීත ජාතිවලදී පාරමී භූමියේදී මනුෂ්‍යා ස්වභාවයේදී දන් දීම සිල් සමාදන් වීම තේවත් කිරීම මෞපිය උපස්ථාන කිරීම ශ්‍රමණක් බ්‍රාහ්මනාදීන් උපස්ථාන කිරීම වැඩිහිටියන් උපස්ථාන කිරීම එවැගේම කාය සුචරිත වාචික සුචරිත මනෝ සුචරිත ආදී වශයෙන් තියෙන අනුයක වේද කුසල දාන කිරීමෙහි දැඩි සමාදානයෙන් වාසය කළා සිත්ීරසාර අධිෂ්ඨානිය යුක්ත වුණහන්සේ පාරමී කිරීමේදී කුසල ධර්මයන් යෙදුණා බෝධිපාක්ෂික ධර්ම, පාරමී ධර්ම කියන අධි කුසල ධර්මයන් පුරනවා සාමන්නේදී ඉදිරියට තබෝ පියවර පස්සට නොගෙන ඒ තථාගතයන් වහන්සේ පාරමී ධර්මයන් සම්පූර්ණ කළා. සමහර විතුන් වහන්සේගේ පාරමී ධර්මයන් කුසල ධර්මයන් අතරමං කිරීමට දෙවියන් මාර්යන් ඉදිරිපත් වූ අවස්ථාවල ඒ දෙවියන් මාර්යන් පළවා හරිනින් ඔවුන් විස්මයට පමුණුවමින් සමන් වහන්සේ අදිස්ථාන කරගත් කුසල ධර්මයන් ඉෂ්ට කරන් උන්වහන්සේ සමර්ථ වුණා. කුඩා කොටු වශයෙන් ලෙහෙන්ෙක් වයිපද තමන්ගේ පැටවුන් සහිත කූඩුව මුහුදට ගිය වෙලාවේ දවස් හතක් මුළුල්ලේ නොපානොවේ මුහුදේ ගියේ සින්ද පටන් ගත්ත මේ කුඩා සත. ලෙහෙන මේ දැක්කා වූ සම්දේව රජතුමා වහා පැමිණ ඇතෙන්ද පැමිණලා ස්වාමී නිෂ්ඵල වැඩක් කරන්න මහ මෝඩකමක් නේද කියලා. මේ ලෙහෙන කියා කියා මම නිෂ්ඵල වැඩක් කරන්නේ නැහැ. මම කරන වැඩේ කාන්තේ සාර්ථකව මගේ කටුන්ට ඇති කූඩුවම ගන්නවා ඇති බලන්තයි කියවන. ඒ අවස්ථාවේදී සක්දේව රජතුමා එතුමාගේ ඊර අදිස්ථානය දැකගෙන ඒ අහිංසක පැටවුම් ලබා දුන්නා. මේ විදිහට මිනිසෙක් නෙමෙයි තිරසංගත ආත්මවලදී පවා උන්වහන්සේ තමන් බලාපොරොත්තු වුණ අදිස්ථානය නොකඩවා සම්පූර්ණ කරන්ට ඉදිරිපත් වුණා. මහා ජනක කුමාරයාව මහ මොහොතේ වැටේ තීරණ අවස්ථාවේදී සතුලොස්සක් පොහෝ දවස බව දැනගෙන හඳුනන සතුලොස්සක් පොහෝ දවස බව දැනගෙන හඳුනනලේ පරිතියෙන් පතසෝදාගෙන සිය සමාදන් වුණා. ඒ අවස්ථාවේ මුහුදට අධිග්‍රහිත දේවතාවෙක් පමණ කතා කරමින් සිටියා. ඔබතුමා මේ ගොඩක් හරක් හරක් වටෙන මහා සාගරේ පිනන්නේ කවදා ගොඩෙන්ටද? මේ ආස්ථානයේදී බෝසතුන් වහන්සේ ප්‍රකාශ කළා. කවදාකවත් නිෂ්ඵල නොවන සීනියමක් මා මේ කරන්නේ. මගේ සීනිය මේ කාන්තේ සාර්ථකවම ගොඩබිමට යනවා යනවාමයි කියලා සඳහන් කළා. කවදාකවත් සිද්ධ කරන්න බැරි වැඩක් මේ කරනකම අමෝඩකමක් මේක දුර්වලකමක් නේද කියලා සඳහන් කළා. ඒ අවස්ථාවේ ගෝතතුන් වහන්සේ ප්‍රකාශ කළා මගේ සීලම නිසාද මට දීර්ඝතාවයක් දකින්න ලැබුණා ඒ නිසා මට ආදී කාන්තින් කොට වෙන්න ලැබෙනවා ලැබුණාමයි ඒ නිසා ඔබ මේ කියන දුර්වලකමක් මගේ නෑ මගේ අදිස්ථාන ඉස්තිරයි ඔබ බලන්නේ කවදානම්වත් මම රාජ්‍යයට පත් වෙලා දම් කින්කම් කරමින් දසරාජාරින් රාජ්‍ය කවදාකවත් සිද්ධ කරන්න බැරි වැඩක් මේ කරන එක මම මොඩකමක් මේක දුර්වලකමක් නේද කියලා සඳහන් කළා ඒ අවස්ථාවේ බෝසතුන් වහන්සේ ප්‍රකාශ කළා මගේ සීලම නිසාද මට දේවතාවෙක් දකින්න ලැබුණා. ඒ නිසා මට ආදී කාන්තෙන් කොට වෙන්ට ලැබෙනවා ලැබුණාමයි. ඒ නිසා ඔබ මේ කියන දුර්වලකමක් මගේ නෑ මගේ අදිස්ථානය ස්ථිරයි. ඔබ බලන්නේ කවදානම්වත් මම රාජ්‍යයට පත් වෙලා ගම් පින්කම් කරමින් දසරාජයන් රාජ්‍ය කෙනෙක් බලන්නේ කියලා දේවතාවට ප්‍රකාශ කළා. යාසාරුන් වහන්සේගේ සීලානුභාවයෙන් හා මෛත්‍රියානුභාවයෙන් මේ දේවතාවා බෝසතුන් වහන්සේ වඩාගෙන යෙදීන් තන්පත් කළා එදා උන්වහන්සේ රාජ්‍යත්‍රියට පත් වුණා දසරාජ ධර්මයෙන් රාජ්‍ය කලාතර පසු කාලයක සියලුම රාජ්‍ය සම්පත් අතහැර දාලා කෞස්තරියෙන් පරිදව ඥාන අභිඥා පදවාගෙන ආයු දෙලවර බ්‍රහ්ම ලෝකෝත්පත්තියට පත් වේවදාලා මහන්වද රැකිය සිටගෙන තමා බලාපොරොත්තු වුණා වූ සීල සමාදාන හා ප්‍රතිපත්ති පූර්ණය කඩ නොපිස්ස කරන්න සමර්ථ වුණේ. කුසල් කිරීමේ දැඩි අධිෂ්ඨානය නිසායි. උන්වහන්සේ කදිරංගාර ජාතක අවස්ථාවේදී විශාල ගන්ථාලාවක් පවත්වන තැනට සද්දවසක් නිරෝධ සමාපත්තිය ගරු උනාට තේරුම් ගත්තා මේක මාර්ගී පුත්‍රයා වෙන කෙනෙකුගේ වැඩක් වුන් තෝනාතේ දිනිසිදිලි තේ දේවතාව. අතාසිතේ ඔබගේ මේ ගිජංගුරු වල මැන්නේ, ඕ මමයි මැන්නේ, අයි මැන්නේ. මේ අදානේ වැලක් කියනයි. මේ මහා බෝධිසත්වෝත්තමයන් වහන්සේ පාරමී අදිස්ථාන කළ සත්‍යක්‍රියාවක් කළා, සර්ජනීකුත් කළා. මාර්ය ගුණන් එක්කෙනෙක් නෙමෙයි තියක් දහස් ගණනක් මගේ අදානේ දෙනවා දෙනවාමයි. මේ නිකාගුණ වහන්සේ පසේ බුදුරජාණන් වහන්සේට ඇසෙන් ආරාධනාවක් කළා. කාමම් පතාමි නිරයන් උද්ධපාදෝ අවන්තිරෝ නානරයන් පරිත්තාමි හන්ද පින්දම් පටිග්ගහා ස්වාමීනි මා වෙත කැමෙන කෙනෙකුට දන් නොදීන්ට මට පුළුවන් කමක් නැහැ. ස්වාමීනි මේ ගිනි අඟුරුලන් මැද්දෙන් මා පැනගෙන එනවා. මාගේ ඉස යටුකුරු වෙන්න පුළුවන් පා උඩුකුරු වෙන්න පුළුවන් ස්වාමීනි ඒ අතරතුර මාගේ අනුකම්පාවෙන් මේ පින්ද පාත දාණය පිළිගන්නාසේක්වා කියලා ආරාධනා කරලා ගිනිඅඟුරු වල මැද්දෙන් තැන්. ඉතක් පිටක් නැති මේ මහ පොළොව මැද්දේ ගිනිඅඟුරු වල මැද්දේ සතු රෝගයක් තරම් විශාල නෙළුම් මලක් උන්වහන්සේගේ කීවර පිළිගත්ත තැන නැගිලා ආචාර්යමත් නෙළුම් මලවඩ වැඳගෙන මාර්යා මල්කයට පත් කරමින් උන්වහන්සේ පස්වනක් ප්‍රීතියෙන් කිරී සිටින් ඒ පින්දපාතේ අසේ බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයට පිළිගන්නේ. අසල්වාසීන් සාදුහන් දෙද්දී මා ගෝසා කරද්දී උන්වහන්සේ පින් පැමිණෙවවා සත්පුරුෂයන් බලන්ත පින්කම් කළා කවදාකවත් ඉපතක් වන්නේ නැහැ. මා දෙස බලා සෑම කෙනෙක්ම පින්කම් කරන්ටයි මා මේ රැස් කරගත්ත පින සෑම දිනම අනුමෝදන් වෙන්ටයි මේ ජීවිත පරිත්‍යාගයෙන් දුන්න දානමය කුසල බලයෙන් දෙවියන්ට ඇත ලෝකයා සතුටින් නිකොඩ ලන්න තමට ලෝකුරා බුදු බව ලැබේවා කියලා උන්වහන්සේ ප්‍රාර්ථනා කළා. මේ විදිහට මාර දීපුත්‍රයන් පවා මල්කේට පමුණුවමින් තමා බලාපොරොත්තු වුණු පින්කම් කිරීමේ ස්ථීරකාර අධිෂ්ඨාන ඇතුව ඒ මහා බෝධිසත්වෝත්මයන් වහන්සේ පාරමිතා භූමියේ පින්කම් වල යෙදුණා. එක වාරයක් නෙමෙයි සිය වාරයක් නෙමෙයි දහස් වාරයක් නෙමෙයි අසංඛේය අප්‍රමේය වාරවල උන්වහන්සේ මේ වගේ ස්ථීරකාර අධිෂ්ඨානයේ පින්කම් යෙදුණා. සත්ත සම්මස්ස කතත්තා උපචිතත්තා උස්සන්නත්තා විපුලත්තා මේ විදිහට ස්ථීරසාර අධිෂ්ඨාන ගුණය නැවත නැවත බොහෝ වාරවල, සිය වාරවල, දහස් වාරවල, අසංඛ්‍ය වාරවල උන්වහන්සේ පැවැත්වූ නිසා ආයු කෙලවර දෙවලව උපන්න දෙවියන් අතර අනිකුත් දෙවියන්ට වඩා කරුණු 13 උන්වහන්සේ මහේ සාක්ෂි භාවයට පැමුණුණා. දිව්‍යමය ආයුෂ වර්ණ සැප බල ආදි සත්‍යයලොත් දිව්‍යමය රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශාවියනොත් උන්වහන්සේ මහේසාති බාට පත් වූ අතර මේ බුදු වෙන ආත්ම භාවයේදී මනුෂ්‍ය ලෝකයට පැමිණි තැන මේ මහා පුරුෂ ලක්ෂණේ පහළ වුණා සුප්පතික්කිත පාදෝ හෝති සුපීති තිරිකතුල් නැතිතේ සමං පාදං භූමියන් නික්කිපතේ සමං උද්දරතේ සමං සම්භාවන්තේහි පාදතලයේහි භූමින් කුසති භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී පාදයේ දෙරෑපක් හා සමාන සමතලයි. සමව උන්වහන්සේ ශ්‍රීපාදයේ උසවනවා සමව බිම පිහිටුවනවා. සමව මුළු ශ්‍රීපාදයෙන්ම එකවරට බිම ස්පර්ශ වෙන හැටියට උන්වහන්සේ ත්‍රිපිටකය තබනවා. මේ විදිහට නෙළුම් මලක වර්ණය වැනි වර්ණින් බබලන අතිශයින්ම සුරක්ෂ වූ ඒ උතුම් ශ්‍රීපාද තලය දෙරසක් මෙන් සමතලාවන්ට හේතුව ස්ථීර සාර අධිෂ්ඨාන ඉදිරියට තබූ පියවර පස්සට නොගෙන පාරමී කුසල කළ බවට සාධකයක් කියලා උන්වහන්සේ මෙයින් දේශනා කොට වදාළා. තේන ලක්ෂණේන සමන්නාගතස්ස මහා සමන්නාගතෝ මහා පුරිෂෝ සත්‍යාගාරං අධ්‍යාවසති රාජා හෝති චක්කවර්ති මේ ලක්ෂණේ දීත්‍යානම් යම් උත්තුමේ කොට ඊගේ සිටියානම් ඒකාන්තෙන් චක්‍රවර්ති රජු සාදා සමානෝකින් ලබති සත්‍යනේ කුණානම් කුමක්ද ලබන්නේ අවිස්සම්භයෝ හෝති තේනති මනුෂ්‍ය භූතේන පච්චත්ති තේන පච්චාමිත්තේන තමාට සතුරු වූ කිසිම මිනිසෙකු විසින් වෙනස් කරන්ට බැරි කම්පා කරන්ට බැරි ආනුභාව සම්පත්තියක් ඒ රජතුමාට පිළිදෙනවා සතේ කෝපන අගාරස්මානගාරියම් පබ්බජතේ අරහං හෝති සම්මා සම්බුද්ධෝ ඊගෙන් මේ පැවිදුණා නම් ඒ කාන්තෙන් සරුවක් සම්මා සම්බුද්ධත්වයට පැමිණෙනවා බුද්ධෝ සමානෝකින් ලබති අවික්ඛම්යෝ හෝති අබ්බන්තරේහිවා බාහිරේහිවා පච්චත්තිකේහි පච්චාමිත්තේහි සාගේනවා දෝතේනවා මෝහේනවා සමනේනවා බ්‍රාහ්මනේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මනාවා කියන කිවා ලෝකස්මි ගිහිගෙන් නික්මී පරිදුණා නම් ලෝතුරා බුදු වෙනවා බුදු බාටපත් වුණා නම් ලැබෙන ආනිසංස කවරේද අභ්‍යන්තර හෝ බාහිර හෝ පසමිතුරු සතුරු කෙනෙකුගෙන් උපද්ද්‍රවයක් උන්වහන්සේට වන්නේ නැහැ. රාග දෝෂ මොහකින් අභ්‍යන්තර සතුරුගෙන්වත් ශ්‍රමණ බ්‍රාහ්මණ දිව්‍ය මනුෂ්‍ය බ්‍රහ්මාදී බාහිර සතුරුගෙන්වත් උන්වහන්සේ කම්පා නොවන සැලවිය නොහැකි ආන භාව සම්පත්තියක් ඒ කාණුකෙන් දිහිතනවා කියලා උන්වහන්සේ පහදා වදාළා. මේ විදිහට භාග්‍යවතුන් වහන්සේ දීර්ඝ කාලයක් ස්ථිර සාරාධිස්ථානයේ ඉදිරියට තබූ පාලද පියවර පස්සට නොගෙන පාරමී පිරූ බලය සුපීත සිරිපතුල් නැති මහා පුරුෂ ලක්ෂණය ලැබුණා ලක්ෂණානසව සම්පාවන වෙන උදාර ගුණ සම්භාරයක් උන්වහන්සේට පිහිටියා මහා මේරු පර්වතයේ මෙන් නොසල්විය හැකි ජීවිත වාසනාවක් මේ මහෝත්තමයන් වහන්සේට පිහිටියා එනිසා උන්වහන්සේ ලෝතුරා බුදු වුණා මේ විදිහට ජාති ජාතියක් පාසා ස්ථීල සාර අධිෂ්ඨානින් පාරමී පුරා සුපීති සිරිපතුල් නැතුව ලෝකුරා බුදුරු ඒ සරුවඥන් වහන්සේට සමකල්ලි අපේ নমස්කාර පූජා වේවා ඒ භාග්‍යවතුන් වහන්සේ සරණ පරායන අපට ස්ථීර සාරාධිෂ්ඨානයෙන් නිවන් දකිනා තුරු දාන සීල භාවනාදී පාරමී කුසල ධර්මයන් පරිපූර්ණය කරමින් මරුන් පරදවා පතන බෝධියකින් සාන්ත නිවන් සුව ලබන්ට අපටත් වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරමි. දෙවනි මහා පුරුෂ ලක්ෂණය එත්තා පාදතලයේ චක්කානි ජාකානි හොන්ති. ත්‍රිපාද පත්මයෙහි චක්‍ර ලක්ෂණයක් පිහිටා තියෙනවා. යම් පිට්ඨවේ තථාගතෝ කුරිමං ජාතිං කුරිමං භවං කුරිමං නිකේතං කුබ්බේ මනුෂ්‍ය භූතෝ සමානෝ බහුජන සුඛාවහෝ අහෝසි කුබ්බේ දුක්ඛාත භයං අපනුදිතා ධම්මිකං ච රක්ඛාවරණ දුක්ඛින් සංවිධාතා සපරිවාරං ච දානං අදාති මහා බෝධිසත්වයන් වහන්සේ අතීත ජාතිවලදී පාරමී පුරන අනන්ත ජාතිවලදී බොහෝ දිනාට සැප පිණිස වැඩ හැසිරුණා උද්වේග උත්‍රාස බය කියන රජසොතර රජසොර සතුරු උපද්‍රව වලින් උන්වහන්සේ මිනිසයන් සත්‍යයන් වළක්වා ගත්තා. ගිනිජල වස විෂ අවියාවදාදී විපත් වලින් උන්වහන්සේ මහජනයා ආරක්ෂා කරගත්තා. ධාර්මික රක්ෂාවරණ සංවිධාන කළා. එතමනක් නෙමෙයි. ගිරිවර සහිතව දම්පින්කම් පැවැත්වුවා. චීවරයක් පූජා කරනවා නම් තනිකර චීවරයක් නොව දසවිධ දාන වස්තුන් මේක තෙත් පාසු කළා. තමන්ගේ හිත මිතුරන් එක්කාසු කරගෙන ඒ චීවර පූජා කරයි. එවත්ම පින්දපාත, සේනාසන, ගිලාන ප්‍රත්‍යාදී යම් කිසි පූජාවක් දානයක් පවත්වනවා නම් අනිකුත් දාන වස්තුන් පරිවාර කරගෙන තවත් බොහෝ හිතවතුන් එක්කාසු කරගෙන ඒ දාන ආදී පින්කම් වල යෙදෙනවා. මේ විදිහට දානයේ පමණක් නෙමේ සීල සමාදාන උපෝසත උපවාස ආදී අනේක විද කුසල ධර්මයන් කිරවර ජානය එක්කම ඉෂ්ට කරනවා. එවැගේම රජ බවට නැත යමතුරුන් බවට සේනාපතිවරුන් බවට පැමිණියාම මහා ජනයාට පැමිණෙන්න තියෙන අනේක විද උපද්‍රවයන්ගෙන් වළක්වා ගන්නවා වළක්වාගෙන અભේදානයේ සලස්වනවා ගොඩ දිය හැතිරෙන සීල සතුන්ට අභය දෙනවා මේ විදිහට රටවාසීන්ට ලෝකවාසීන්ට ආරක්ෂා සංවිධාන කළ කුසල බලයෙන් සපරිවාරව දම් පින්කම් කරත් වූ කුසල බලයෙන් ඒ මහා බෝධිසත්වෝත්තමයන් වහන්සේ භවයක් පාසා දෙව්ලොව මහේතාක්ෂි භාවයට පත් වුණා. මේ අන්තිම භාවයේ මනුෂ්‍ය ලෝක උපන්න තැන මේ ශ්‍රී පාදයේහි චක්‍ර ලක්ෂණය පිහිටීමේ මහා පුරුෂ ලක්ෂණය ලැබුණා. සෙත්තා පාදතලයේසු චක්කානි ජාතානි හොන්ති සහස්සාරානි සනේනිකානි සනාධිකානි සම්බාකාර පරිපූර්ණානි සීබත්තන්තරානි. ශ්‍රී පාද යුග්මයෙහි දහසක් ජවිතහිත නිම් අඳුරු සහිත නැබ සහිත ਸਰවාකාරයෙන් පරිපූර්ණව චක්‍රවර්ති රජ කෙනෙකුට පහළ වෙන චක්‍ර ලක්ෂණය උන්වහන්සේගේ ත්‍රිපාද පත්‍යයේ පිහිටි. මේ චක්‍ර ලක්ෂණේ වපකරගෙන ස්වස්තික නන්දවතාවේ 108ක් මංගල්‍ය ලක්ෂණ පිහිටා තියෙනවා. මේ මංගල්‍ය ලක්ෂණ අතර චක්‍රවර්ති රජතුමාගේ ලාංඡනයක් තියෙනවා. මෙන්න මේ කාරණේ දැකගෙනයි එදා කොණ්ඩඤ්ඤ මානවකතුමා එක ඇඟිල්ලක් කොසවලා මෙතුමාගේ කාන්තෙන් ලෝකුරා බුදු වෙනවා මායේ කියලා ප්‍රකාශ කරන එක හේතුවක්. චක්‍රවර්ති පාද ලාංඡනයක් අදතුණුගේ සටහනක් දීපාදිතිය. එයින් සඳහන් වන්නේ ඒ මහෝත්තමයන් වහන්සේ චක්‍රවර්තිකමත් පාගාගෙන නැඩගෙන ලෝතුරා බුදු වෙනවා කියන මේ තේරුමයි. මේ විදිහට 108ක් මංගල්‍ය ලක්ෂණයන් පිරිවරාගත්ත අතිශයින් මනෝඥ වූ මේ චක්‍ර යුග්මය පිළිතන්ට හේතු වනේ අර ලෝකවාසීන්ට රත්වාසීන්ට අභය කලතා දීම සහ සපරිවාරව දම්පින්කම් පැවැත්වීම සාදා සමානෝකින් ලබති ඉතින් චක්‍රවර්ති රජ කෙනෙක් වුණා නම් කුමක්ද ලබන්නේ මහා පරිවාරෝ හෝති මහා සෝන්ති පරිවාරා බ්‍රාහ්මණ ගාපතිකා නේගම ජානපදා ගණක මහා මත්තා අනීකත්තා දෝවාරිකා පාරිසජ්ජා අමච්චා පාරිසජ්ජා රාජානෝ භෝග්‍යා කුමාරා. චක්‍රවර්ති රජු නම් විශාල පරිවාර සම්පත්තියක් ලැබෙනවා. බ්‍රාහ්මණ ග්‍රහපතීන් එවැගේම නේගම ජානපද වාසීන් ගණක මහාමාත්‍යයන් අනිකත් දෝවාරික අමාත්‍ය පාරිසජ්‍ය කියන මේ නුයෙක් නම් ගොත් ඇති විශාල පරිවාර සම්පත්තියක් චක්‍රවර්ති රජතුමාට ලැබෙනවා සතර මහා දිවයිනේ බුද්ධෝ සමානෝකින් ලබති මහා පරිවාරෝ හෝති මහා සෝන්ති පරිවාරා භික්ඛු භික්ඛුණිය උපාසකා උපාසිකායෝ දේවා මනුෂ්‍යා සුදානාගා ගන්ධබ්බ මේ මහා පුරුෂ ලක්ෂණ ඇති වූ මේ ලෝතුරා බුදුන් වහන්සේ නුහාතර ලැබෙන ආනිසංසයේ මහා පිරිවර සම්පත්තිය ලැබෙනවා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා දිව්‍ය මනුෂ්‍ය අසුරනාග දාන දරුව ආදී මේ අනේක විද පරිත සම්පත්තියක් ඒ භාග්‍යවතුන් වහන්සේ ලැබෙනවා අද දවස දක්වාම අපේ භාග්‍යවතුන් වහන්සේගේ පිරිවර සම්පත්තියේ සිටින්නේ මේ මහා පුරුෂ ලක්ෂණේ ලක්ෂණානිසංස වශයෙන් බව මනාව පැහැදිලි වේ. මෙම ජාති ජාතියක් පාසා දෙවියන් සහිත ලෝකයාටම અભේදානයේ දීමින් එවාගේම ආරක්ෂා සංවිධානය සැලකීමේ සපරිවාරව දන් සින්කම් පැවැත්වීමේ පාරමී පුරා චක්‍රලක්ෂණයේ සහිතව ලොව පහළ වේ ලෝතුරා බුදු වී වදාළේ ඒ සරුවක්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපේ নমස්කාර පූජා වේවා. ඒ භාග්‍යවතුන් වහන්සේගේ සරණ පීඨ ආශිර්වාද අප සමග සමකල්යම සැලසේවා. අපට නිවන් දක්නා ජාති දක්වාම සීල සතුන්ට අභය දීමට සපරිවාරව දම් පින්කම් පවත්වමින් නිවන් මඟ සුව සෙයා ගන්නට වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරමි. තුන්වෙනි මහා පුරුෂ ලක්ෂණය ආයත පන්නේ ත්‍රිගංගුලේ බ්‍රහ්මොද්දු ගත්ත කියන කරුණ තුනකින් සඳහන් කරන්න තියෙනවා. යම් විත්තවේ තථාගතෝ පුරිමං ජාතින් පුරිමං භවං පුරිමං නිකේතං සුබ්බේ මනුස්ස භූතෝ සමානෝ පානාති පාතං පහය පානාති පාතා පතිවිරතෝ හෝති නීත දංගෝ නීත සත්ත්වෝ රාජ්‍ය දාපන්නෝ සබ්බ පාන භූත හිතානුකම්පේ විහාති මහා බෝධිසත්වයන් වහන්සේ පාරමී පුරන අවස්ථාවල අනන්ත ජාතිවල අසංතේය ජාතිවල ප්‍රාණඝාතයෙන් වැළකුණා. ප්‍රාණඝාතය ආදීනව තේරුම්ගෙන ප්‍රාණඝාතයෙන් වැළකීලා ප්‍රාණඝාතයට ගන්න අවි ආවද දඩු මුගුරු සියල්ල මත්තර දැම්ම. නීත දඬෝ නාතේ දඬුවම් මත්තරිය. නීත සත්ත්ව අව්‍යාවද අත්තරිය. ලංකී ප්‍රාණඝාත කිරීම ප්‍රතිසීම ලැජ්ජිත වුණා. දයාපන්න සියලුම සතුන් වෙත බොහෝම කාරුණික වූ සම්බ පාන භූත හිතාන් කම්පේ විහාති සියලුම ප්‍රාණීන්ට භූතයන්ට හිත අනුකම්පා ඇති උන්වහන්සේ වාදේ කරයි එක જાතියක් නෙමෙයි જાති 100ක් නෙමෙයි જાති 1000ක් නෙමෙයි අනන්ත අපරිමාණ જાතිවලදී මේ මහා බෝධිසත්වයන් වහන්සේ ප්‍රාණඝාතයෙන් වැළකුණා. පාණාතිපාතා වේදමණී සික්ඛාපදයේ ජීවිත පරිත්‍යාගයෙන් උන්වහන්සේ ආරක්ෂා කළා. අනන්ත ධාතුවල උන්වහන්සේ මේ ප්‍රාණඝාතයෙන් වැළකී සීල සතුන් සබේදීමේ ආනිසංස වශයෙන් බුදු වෙන ආත්ම දක්වාම දෙවොලව සැපවින්ද මනසාභාවයේ කැමින තැන මේ මහා පුරුෂ ලක්ෂණ තුනක් ලැබුවා. ආයත පන්නේක හෝතේ දීගම් කුලේක බ්‍රහ්මෝත්‍ය ගත්තෝතේ. බාන්දිවතුන් වහන්සේගේ ත්‍රි පාදයේ කිවිසි විලුඹ අනිකුත් මිනිසයන් විලුඹට වඩා දිගින් තියෙලා තියෙනවා. ආටිපන්නේ කියන්නේ ඒ ලක්ෂණයයි. ත්‍රිපාදයේ හතරකට බෙදුවා නම් හතරෙන් එකක් පමණ දිග ඉනිමුව පිටලා තියෙනවා. හරි රත්තරන්ෙන් කළ පන්දුවක් වගේ. ඒ මේ විනිබුව දිගින් පිටා ඇති හේතුව නාසයේ පහදා වදාළ ප්‍රාණඝාතයෙන් වැළකීමේ කුසලයේ බව. දීගංගුලිය කියන්නේ භාග්‍යවතුන් වහන්සේගේ ත්‍රිපාදයේ ත්‍රිහත්ය අනිකුත් මිනිසයන්ගේ ඇඟිලි වලට ලඩා ඇඟිලි දිගින් පිටලා තියෙනවා. දීර්ඝ ඇඟිලි ඇති බව මහා පුරුෂ ලක්ෂණය. මුලින් ලොකුවට අගට යන්තයන්ට අනුක්‍රමයෙන් සිහින්වත් පිළිලා කියනවා මනෝක්ලතමේ ඇඟිලි. එයින් ශ්‍රී හස්තයේ මාපට ඇඟිලි දෙක හැර ඉතිරි ඇඟිලි හතර අතර සමභාවයෙන් පිළිලා තියෙනවා. ශ්‍රී පාදයේ පාදයේ ඇඟිලි පහ පහ සමභාවයේ පිළිගෙන පිළිලා තියෙනවා. බ්‍රහ්මචුගතෝ කියන්නේ බ්‍රහ්ම රාජයාගේ ශරීරයේම 이르දි ශරීරයක් භාග්‍යතුන් වහන්සේට දීලා තියෙනවා. ධනෙන්වත්, කටියෙන්වත්, ස්කන්ධයෙන්වත් නැමීමක් නැතුව, ඇදක් නැතුව අතිශයින්ම 이르දි වූ රූප කයක් ඒ භාග්‍යතුන් වහන්සේට දීලා තියෙනවා. මේකට කියනවා බ්‍රහ්මුජ්ජු ගාත්‍ර ලක්ෂණය කියලා. ඒ දීර්ඝ විලුඹ ඇති බව, දීර්ඝ අඟුල ඇති බව, බ්‍රහ්මයාගේ ශරීරය වැනි 이르දි ශරීරය ඇති බව කියන මේ මහා පුරුෂ ලක්ෂණ තුනම ප්‍රාණඝාතයෙන් වැළකු වැළකුණා වූ කුසල බලයෙන් ලැබුණු බව මේ සූත්‍ර දේශනාවේ පහදා වදාළා. ඉමේ ලක්ෂණේ සමන්නාගතෝ සතියාගාරං අජ්ජාවකති සාජාවෝ පිටක්කවත් සාජා සමානෝ කිං ලබති දීඝායුකෝ හෝති චිරාක්ෂිතකෝ දීඝමායුම් පාලේති නසක්ඛා කේනච අන්තරා ජීවිතා ඕරෝපේතුං පච්චත්තිකේන පච්චාමිතේන මනුෂ්‍ය භූතේ චක්‍රවර්ත රජ වුණා නම් දීර්ඝාස වින්දනය කරන බොහෝ කාලයක් ජීවිතේ රැකෙන. සමන්ත නියමිත අවස දෙවෙන තුරු පතමිතුරු කිසි මිනිසෙකු විසින්වත් ජීවිත හානි කරන්නට බැරි ශක්තියක් චක්‍රවර්ත රජ කෙනෙකුට මේ නිසා ලැබෙනවා. බුද්ධව සමානෝකින් ලබති දීර්ඝායුකෝ හොති චිරක්තිකෝ දීර්ඝමායුම් පාලේති නසක්ඛා කේනිති අන්තර අන්තරා ජීවිතාවෝ රූපේතුන් සමනේනවා බ්‍රාහ්මණේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මනාව සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මේ ලක්ෂණානිසංසයෙන් දීර්ඝාස ලැබෙනවා දීර්ඝ කාලයක් ජීවත් වෙනවා ඒ තමන් වහන්සේට නියමිත අවස්ථාවේ ජීවෙන තුරු ශ්‍රමණ බ්‍රාහ්මණ දිව්‍ය මනුෂ්‍ය බ්‍රහ්මාදී කිසිම කෙනෙකු විසින් ජීවිත හානියක් කරන්න උන්වහන්සේට පුළුවන්කමක් වන්නේ නැහැ අපේ භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතේ නැති කරන්ට දෙව්දක්ෂලෝන් විදුකුළු පවෙන් ගල් පෙරළුවා නාලාගිරිය යථා යදුවා දුනුවායන් කිස් එක් දිනක් මෙහෙ යවුවා මේකකින් වාක්‍යයේ තථාගතයන් වහන්සේගේ ජීවිතේ දහානියක් කරන්ට බැරුවා මේ විදිහට නියමිත අවශ්‍ය දෙවෙන තුරු අපරක ජීවිතයේපත් නොකල නැති ශක්ති විශේෂයක් මේ ලක්ෂණ තුනෙන් ලැබී ඇති බව මේ සූත්‍රයෙන් දේශනා කොට වදාලා දීර්ඝ කාලයක් ප්‍රාණවදයෙන් වැළකී ප්‍රාණඝාතයෙන් වැළකී සීල සත්වන්ට අභය දුන්න ඒ මහෝත්තමයන් වහන්සේ බුදු වෙන ආත්මභාවයේ මේ මහා පුරුෂ ලක්ෂණ තුනක් ලැබුවා ඒ ලක්ෂණාන්තන්ත වාක්‍යයෙන් දීර්ඝාස වින්දනය කළා සියක් අවුරුදු ආශාති කාලයේ ආවිනික ධර්මතාවක් වශයෙන් ඒ සියක් සියක් අවුරුදු වලින් පහෙන් හතර ගුණයක් ඒ භාග්‍යවතුන් වහන්සේ ආශාස වින්දනය කළා එයිනුත් 45 අවුරුද්දක් තරම් කෙටි කාලයක් ඇතුළත සූවිසා සංඛ්‍යක් සත්වයන් අමාමහා නිවන් පුරයට පමුණවන්නේ භාග්‍යතුන් වහන්සේට පුළුවන්. දීර්ඝ කාලයක් මුළුල්ලේ ප්‍රාණඝාතයෙන් වැළකී සිටි සතුන්ට අභය දුන්නා වූ දීර්ඝ විලිඹු දීර්ඝ අඟුලි බ්‍රහ්මුජ්ජ ගත්‍ර මහා පුරුෂ ලක්ෂණ ඇත්තාවෝ ඒ දස බලධාරී සරුවක් සම්මා සම්බුදුරජාණන් වහන්සේට තම කල්ය අපේ নমස්කාර පූජා වේවා ඒ භාග්‍යවතුන් වහන්සේට අපේ ජීවිතේම පරිත්‍යාග වේවා අපට නිවන් දකිනාතුරු ප්‍රාණඝාතයෙන් වැළකී සීල සතුන්ට අභය දෙමින් මේ සාන්ත නිවන් මඟ ගමන් කර ගන්නට ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු යම් කිච්චවේ තථාගතෝ කුරුමං ජාතින් කුරුමං භවං කුරුමං නිතේතම් කුම්බේ මනුෂ්‍ය භූතෝ සමානෝ දාතා හෝති පණිතානං රතිතානං පහදනීයානං භෝජනීයානං සායනීයානං ලේනීයානං පානානං භාග්‍යවතුන් වහන්සේ කුරුම ජාතිවල කුරුම භවවල කුරුම පාසස්ථානවල මනුෂ්‍යාත්ම භවවලදී ප්‍රණීත වූ රසවත් වූ කාව්‍ය භෝග්‍ය සායනීය ලේයනීය පාන කියන මේ අනේක විද ආහාර පාන වර්ග දන්නේ. බුද්ධ ශාසනවල භික්ෂු භික්ෂුණී එවාගේම බුදු පසේ බුදු මහරහත් කිතුමන්ටත් දුගී මගේ යාතකාදීන්ටත් අනේක විද සත්‍යයන්ටත් මේ ප්‍රණීත දන් පින්කම් උන්වහන්සේ පැවැත්වුවා. කාව්‍ය භෝග්‍ය ආදී වශයෙන් තියෙන ප්‍රණීත ආහාර පාන උන්වහන්සේ අනේක ධාතුවල දන් දීලා තියෙනවා. ඒ දන් දුන්නා වූ දාන වස්තුව ප්‍රණීත දාන වස්තුව උපමා කරන්ට වස්තුවක් මේ ලෝක ධාතු ඇත්තෙම නැහැ. ඒ තරම් දීර්ඝ කාලයක් උන්වහන්සේ ප්‍රණීත ලෙස දන් පින්කම් පැවැත්වුවා. ඒ කුසල බලයෙන් ආදි කෙලවර දෙවලව උපන්න මනුෂ්‍යාස්භාවයට පැමිණි තැන මේ සත්පුස්සදතා මහා පුරුෂ ලක්ෂණ උන්වහන්සේ ප්‍රතිලාභ කළා. සත්තස් උස්සදාවන්ති උභවතු හත්තේ සුස්සදාහන්ති උබ්බෝසු පාදතලේ සුස්සදාහන්ති උබ්බෝසු අන්තකෝටේසු සුස්සදාහන්ති ඛණ්ඩේ උස්සදෝ හෝති භාග්‍යවතුන් වහන්සේගේ පිටියතු දෙක පිටිපතු දෙක දෙවරහිත ස්කන්ධය කියන නිස්ථාන හතේ අස්ති නහාරු නොපෙනෙන හැටියට මනෝක්ලේශ මාංශ ධාතුන් පිරී පවතින මේ මනෝක්ලේශ මාංශ ධාතුන් පිරී පවත්න ලක්ෂණයට කියනවා සත්තුස්සදතා මහා පුරුෂ ලක්ෂණය මේ මහා පුරුෂ ලක්ෂණය ලබන්න හේතුව දීර්ඝ කාලයක් ප්‍රණීත ලෙස දම් පින්කම් කරද්දී ඒ ආනිසංස වශයෙන් රාජාසමානෝ කින් ලැබතේ ලාභී හෝති අනිතානං රසිතානං භාදනීයානං භෝජනීයානං සායනීයානං ලේනීයානං පානං සක්ති රජෝනානං ප්‍රණීත වූ කාර්ති භෝධ්‍ය සායනීය ලේනීය පාන වර්ග අනන්ත අපරිමාණෝ ලබති බුද්ධව සමානෝ කින් ලබතේ ලාභී හෝති පණීතානං ගතිකානං කාදනීයානං භෝජනීයානං සායනීයානං දේහනීයානං පානානං භාග්‍යවතුන් වහන්සේට ප්‍රණීත වූ කාර්ති භෝග්‍ය ආදී ආහාර පාන ලබන්ට මේ මහා පුරුෂ ලක්ෂණය පෙරනිමිත්තක් වුණා. භාග්‍යවතුන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරන කාලවලදී පවා තල ඇටයක්, කඩල ඇටයක්, මුං ඇටයක්, හාල් ඇටයක් තරම් සුළු දෙයකින් යතන අවස්ථාවලදී පවා දෙවි දේවතාවුන් වහන්සේගේ ඒ ආහාර කොටසට ප්‍රණීත අමෘතේ පාතු කර උන්වහන්සේ බුදු වෙන අවස්ථාවේදී සුජාතාව පිළිගන්නෝ සියර පායාසයට දසදාසක් වල දෙවි දේවතාවෝ දිව්‍ය ලෝකවල ඇති ප්‍රණීත ඕජස එකතු කළ බව සඳහන් වෙනවා. වහන්සේ වළඳන සෑම බක් පිටක් පාතාම මේ විදිහට දිව්‍යමය ඕජස් සමා ලබන්ට මේ පින හේතු වාසනා වුණා. සතලසත් අවුරුද්දක් මුළුල්ලේ ප්‍රණීත ලෙසම පින්නපාතය ලබන් තුන්වහන්සේට ලැබුණා. ඇතැම් විට පුණ්‍යාදාසිය පිළිගන්නු ලුණුත් නැති කුඩු රොටියටත් උන්වහන්සේට දිව්‍යමය රසය ඇතුව වන්දනට අවස්ථාව ලැබුණා. මේ අනේක ජාති සත්‍ය සාස්ත්‍රයන්ෙහිදී බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාට සිල්වත් ගුණවත් උතුමන්ට දුකී මගේ ආශකාදීන්ට තිරසංගත සතුන්ට පවා ප්‍රණීත ලෙස උන්වහන්සේ දන් දීම නිසා මේ ලක්ෂණානිසංසය ලැබුවා කියන එක මේ දේශනාවේ සඳහන් වෙනවා. අනේක ජාති සත්‍ය සාහස්‍රයන්ගේදී ප්‍රණීත ලෙස දාන පාරමිතාව පිරීමෙන් මේ සත්පුරුෂතා මහා පුරුෂ ධර්මයේ ලබාගත් ඒ දස බලධාරී සරුවක් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපට තරණයි පිහිටයි. උන්වහන්සේ අනුගමනය කරමින් අපටත් නිවන් දකින්නතුරු ප්‍රණීත ලෙස දන්පින්කම් පවත්වමින් ඒ සාන්ති ලක්ෂණ නිර්වාණ ධාතු වන්දගත ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. යම්පි වික්ඛවේ තථාගතෝ කුරිමං ජාතිං කුරිමං භවං කුරිමං නිකේතං කුබ්බේ මනුෂ්‍ය භූතෝ සමානෝ බහුජනං සංඝාකෝ අහෝති දානේන තේයවජ්ජේන අත්ථචර්යාය සමානත්තකාය භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පාරමී පුරන අනන්ත ජාතිවලදී මහා ජනතාවට සතර සංග්‍රහවත් වූකින් අනේකාකාරයේ සංග්‍රහ කළා දානේන තේයවජ්ජේන අත්ත්‍චර්යාය සමානත්තකාය දානේ සංග්‍රහ කළා ප්‍රියවචනෙන් සංග්‍රහ කළා අර්ථචර්යාවෙන් සංග්‍රහ කළා සමානාත්මතාවයෙන් සංග්‍රහ කළා අසම් කෙනෙකුට ප්‍රියවචනේවත් අර්ථචර්යාවත් සමානාත්මතාවත් අවශ්‍ය වන්නේ දානේ අවශ්‍ය වෙනවා. ඒකේ දානේම අවශ්‍ය සත්‍යයන්ට දානේ පරිත්‍යාග කළා. ඇතම් කෙනෙකුට දාන්න අවශ්‍ය වන්නේ ප්‍රිය වචන මාත්‍රයක් විදියට. එවන්නන්ට ප්‍රිය වචනේ මෛත්‍රී පූර්වාංගම ප්‍රිය වචනේ උන්වහන්සේ පරිත්‍යාග කරමි. ප්‍රිය වචනේ සංග්‍රහ කරමි. ඇතම් කෙනෙකුට දානේවත් ප්‍රිය වචනේවත් අවශ්‍ය වන්නේ වැඩහැසිරීම අවශ්‍ය වෙයි. එවන්නන්ට උන්වහන්සේ මෙලව පරලෝ වැඩහැසිරෙන මඟ පහදා දෙමින් අර්ථචාරියාව හැසිරේ. ඇතම් අයට ඒ කිසිවක් අවශ්‍ය නැහැ සමානව ජීවත් වීම අවශ්‍ය වෙයි. එවන්නන්ට සමානාත්මතාව කියන මේ සංග්‍රහවත් වේ සංග්‍රහ කළා. අනන්ත ජාතිවල උන්වහන්සේ දන් දීමෙන් දානමය අර්ථචර්ය දානමය සංග්‍රහවත්වක්. එවැගේම ප්‍රිය වචන කතා කිරීමෙන් ප්‍රියවන්දි කියන අර්ථචර්යාවක්. මෙලොව පරලොව දියුණුව සඳහා වැඩ කිරීමෙන් ඒ අර්ථචර්යාවක් ඊළඟට ඇති තැනක් නැති තැනක් සමාගයේ සමාන පැවතුම් ඇති කර ගැනීමෙන් සමානාත්මතාවය කියන මේ සතර සංග්‍රහවත් වූ මුදුන් පැමිණේ. කෝටි ගණන් අසංඛ්‍ය ගණන් ජාතිවලදී රජ බවට, සිටු බවට, සේනාපති බවට, නැති ඇමති බවට තවත් සත්‍යයන්ට පත් වූ හැම වාරයකදීම මේ මහා බෝධිසත්වයන් වහන්සේ මේ සතර සංග්‍රහවත් වූ ජනතාවට රංජනය කළා සිත් පැහැදිලි. මේ විදිහට සතර සංග්‍රහ වස්තුව සිදු කළ බවට සාධකයක් වශයෙන් හිමානිද්වේ මහා පුරුෂ ලක්ෂණානුපටිලබ මුදු කරුණාත් පාදෝච හෝතේ ජාලහත් පාදෝචේ උන්වහන්සේ දෙව්ලොවින් චුතෝ මේ මිනිස් ලෝකේ සමිනි තනදී මේ මහා පුරුෂ ලක්ෂණ දෙකක් පහළ වුණා සතර සංග්‍රහ වස්තුවට සාධකයක් වශයෙන් මුරුදු මොලොක් අතුල් පතුල් නැති බව සහ ජාල ලක්ෂණ අතුල් පතුල් නැති බව කියන මහා පුරුෂ ලක්ෂණ දෙක ලැබෙනවා භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී හත්යක් දීපාදයක් කියන මේ අතුල්පතුල් ඒ මොහොතේ උපන්න කුඩා දරුවෙකුගේ අතුල්පතුල් මෙන් අතිශයින්ම මුරුදු මොලොක් භාවයෙන් පිළිහිලා තියෙනවා. ගිතල් මන්දේකින් නැත්නම් ප්‍රණීත ගිතලකින් දෙත් කරන ලද දහසක් වරක් කළෝ පුළුම් පෙදක්නේ ඒ භාග්‍යවතුන් වහන්සේගේ ත්‍රිහත් යුග්මයා ත්‍රිපාද යුග්මයා අතිශයින්ම මුරුදුව මොලොක්ව පවතින. ජාව ලක්ෂණතාව කියන්නේ දක්ෂ ලියන වඩුවක විසින් දැල් කවුල්වා සකස් කරාමක මස්තමට ජනල් කූඩු පිහිටවන්න වගේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී හස්තයේ ඇඟිලි හතර හතර තම මස්තමට පිහිටා තියෙනවා ශ්‍රී පාදයේ ඇඟිලි පහ පහ සම මස්තමට දිගින් පිහිටලා තියෙනවා මේ මනෝක්ලෙස පිහිටියා වූ ඇඟිලි ඇති බවට කියනවා ජාර ලක්ෂණ අතුල්පතුල් ඇති බව කියනවා මේ ලක්ෂණ දෙක පහළ වුණේ අර දීර්ඝ සංකාරයේදී සතර සංග්‍රහවත්යෙන් ලෝකයාට සංග්‍රහ කළ බවට සාධක වශයෙන් වේ. මේ ලක්ෂණානිසයිත වශයෙන් සඳහන් කරනවා සුසංගයිත පරිජනෝ හෝති සුසංගයිතාසොන්තේ වික්ඛු වික්ඛුණිය උපාසකා උපාසිකායෝ දේවා මනුෂ්‍යා අසුරානාගා ගන්ධබ්බා භාග්‍යවතුන් වහන්සේගේ පරිවාර සම්පස්සිය මනාව සංග්‍රහ ලබන පිරිසක් බාටපත් වෙනවා මේ ලක්ෂණ දෙක ඇති බැවින් අතිශයින්ම ශක්ත වර්ණයෙන් බබලන්නා වූ අතුල් කතුල් ඇති බවක් එවැගේම ජාල ලක්ෂණ අතුල් කතුල් ඇති බවක් මුරුදු මුලක් අතුල් කතුල් ඇති බවක් කියන මේ මහා පුරුෂ ලක්ෂණ දෙක නිසා උන්වහන්සේගෙන් වික්ෂු වික්ෂුණී උපාසක උපාසිකා සිවණක් පිරිසම අතර යම් වික්ෂේ තථාගතෝ කුරිමං ජාතිං කුරිමං බලං කුරිමං නිකේතං කුබ්බේ මනුස්ස භූතෝ සමානෝ මහා ජනස්ස අත්තකාමෝ හෝති හිතකාමෝ යෝගක්ඛේමකාමෝ පාසුකකාමෝ භවජනං නිබන්තේති සාමීනං හිතකුසාලෝ අහෝ ධර්මයාදි භාග්‍යවතුන් වහන්සේ පාරමී පුරණ කාලයේදී විශාල ජනතාවට ධර්ම දේශනා කළා බ්‍රාහ්මණයන්ට මහත් කරුණාවෙන් අනුකම්පාවෙන් කුසල් අකුසල් පහදා ධර්ම දේශනා කළා. සෝවිසාමි අසෝවිසාමිගේ පහදමින් ධර්ම දේශනා කළා. කලවතු නොකලයකගේ පහදමින් ධර්ම දේශනා කළා. සතර දුක ලැබෙන අකුසල ධර්මයන් අත්හරවමින් ධර්ම දේශනා කළා. සතර සැප ලැබෙන කුසල ධර්මයන් නිහිතවමින් ධර්ම දේශනා කළා. අනේක ධාතු ප්‍රතිසාරයන්දී ප්‍රබල භාවයට තාපස භාවයට පත් වූ අවස්ථාවන්හිදී එවැගේම උසස් ඥානවත් ගුණවත් සුමන් බාටපත් වූ ගුරුවරුන් බාටපත් වූ අවස්ථාවන්හිදී ජන ප්‍රධානීන් බාටපත් වූ අවස්ථාවලදී ඒ මහා බෝධිසත්වයන් වහන්සේ මහා අනුකම්පාවෙන් කරුණාවෙන් නිස්සරණ අධ්‍යාසයෙන් උන්වහන්සේ ධර්ම දේශනා කළේ ජාති ජාතියක් පාසා ධර්ම දේශනා කිරීමේ කුසල බලය උනාසේ දෙවොලව වැඩියාම අනිකුත් දෙවියන්ට වඩා දිව්‍යමය අයිස්වාරය දහයකින් අග්‍රභාවයටපත් වුණා. මනුෂ්‍යාත් භාවයට පැමිණියාම මේ මහා පුරුෂ ලක්ෂණ දෙකක් ලැබුවා. උස්සංක පාදෝත හෝතේ උද්ධංග රෝමෝතේ. උනාසේගේ ශ්‍රීපාදයේ ගොප්මාන්තේ පිහිටා තිබෙන්නේ අනිකුත් මනුෂ්‍යයන්ගේ පිහිටීමට වඩා ඉහළයි. මේකට කියනවා උස්සංක පාදතා මහා පුරුෂ ලක්ෂණය. මේ උස්සංක පාදතා මහා පුරුෂ ලක්ෂණය පිහිටි නිසාම උන්වහන්සේගේ ත්‍රිපාදයේ ඕනම අතකට හරවන්න පුළුවන්. ඉදිරියටත්, පසුපසටත්, හැලයටත් හරවන්න පුළුවන්. එනිසාම තමන් වහන්සේ ගමනක් වදින වෙලාවේ කුඩුකය නොතෙල්වි නැවත තඹු රන් කිලිමයක් වගේ යටිකය පමණක්ම තෙලවමින් උන්වහන්සේට ගමන් කරන්න පුළුවන් සමාහිතව ගමන් කරන්න පුළුවන් කැමති කෙනෙකුට කැමති අන්තයක ඉඳගෙන තථාගතයන් වහන්සේගේ ත්‍රිපාද පත්මය බලන්න පුළුවන්. මේ විදිහේ උසින් පියති සිහින්පාත් බවට කියනවා උස්සංකපාදතා මහා පුරුෂ ලක්ෂණය. උද්දංග ලෝමතා මහා පුරුෂ ලක්ෂණය නමින් හඳුන්වන්නේ නවානෝ දහසක් රෝම කෝපයන් යත්තා වූ රෝමයන් උඩුවක් බලාගෙන නිල වර්ණයෙන් දකුණතට කරකැවී උඩුවක් බලාගෙන පිහිටා තියෙනවා. අංජන වර්ණ වූ දක්ෂිනා වර්ත වූ උඩුවක් බලාගෙන සිටීමේ රෝමයන් ඇති බවට කියනවා බුද්ධකලෝම තම ආපුරුෂල අග්ගෝතෝපෝති සෙත්තෝත පාමුක්තෝත උත්තමෝත පවරෝත සම්බතස්සාන චක්‍රවර්ත රජු වුණා නම් මිනිසයන් අග්‍රශ්‍රේෂ්ඨ වෙනවා ලෝතර බුදු වීමේ අවස්ථාවේදී සියලුම සත්‍යයන් අතර උන්වහන්සේ අග්‍ර වුණා, ශ්‍රේෂ්ඨ වුණා, ප්‍රමුඛ වුණා, උත්තම වුණා, ප්‍රවර වුණා. මේ විදිහට දෙවියන්ට, මිනිස්යන්ට, බ්‍රහ්මයන්ට පවා අන්තර්භාවයට පත් වෙන්න හේතු වුණේ. මේ ලෝකයාට ධර්ම දේශනා කිරීමේ ආනිසංසයෙන් කියන එක මේ පැහැදිලි වෙනවා. එනිසා භාග්‍යවතුන් වහන්සේට සමාන කරන්නේ ලෝක ධාතුවේ කිසියක්ම පහළුණේ නැහැ. උන්වහන්සේ උපන්න දවසේදී අසිතතාපකතුමා දෙව්ලොවේ ඉඳලා මේ බුදු පණිවිඩය දැනගෙන වහාම රජවාසයට පැමිණ අපුත්‍රවන බලන්ට සුද්ධෝදන රජතුමාට කියා කියෝගේ නිවසේ අද උපන්න පුත්‍රවන බලන්ට වන කියේ. රජතුමා මහා සන්තෝෂයෙන් අද උපන්න මේ පුතුන් වහන්සේ අභිඥාලාභේ මහත්ත්වමේකට වඳින්න ලැබුණ නේද කියලා පුතාලව වන්දනන්ත මේ තාපසයන් වහන්සේ ළඟට වැඩම කරවගෙන ආවා. එනෝතේදී මේ සිද්ධාර්ථ මහා බුද්ධාන්තරෝත්තමයන් වහන්සේලව වන්දනන්ත සූදානම් වෙන වෙලාවේ මේ බෝධිසත්වයන් වහන්සේගේ ත්‍රිපාද යුග්මය තාපසයන් වහන්සේගේ ජටාව හැදුණා. තාපසයන් වහන්සේ ඇසාර බැලුවා චක්‍ර ලක්ෂණයේ සහිත මේ සුඛීති සිටිපතුල් ඇති බව දක්ව මේ තාපසයන් වහන්සේ වහාම නැගිටලා මේ උත්තරයාගෙන් වඳුන් ගන්න ලෝකයේ කිසිවෙක් සමත් නැහැ මමත් උන්වහන්සේට වඳිනවා කියලා নমස්කාර කරනවා ඒ මොහොතේම තමන්ගේ පියතුමන් වන සුද්ධෝදන රජතුමා මේ මගේ පුත්‍ර රත්නේ මතු ලබන බුදුබරට මගේ নমස්කාරය වේවා කියලා වන්දනා කරනවා මේ විදිහට ඥානාභී තාපසයන්ගෙන් පවා උපන්න දවසේ පවා වැඳුම් ගන්තේ මහා බෝධිසත්වයන් වහන්සේක් වුණා. උන්වහන්සේ උපදින මොහොතේදී දුම්බිනී කාලවණෝ ඥානයේදී සමන්වාස පිළිගන්න සමනිය. අරහන්ත බ්‍රහ්ම රාජවරු සතර දෙනෙක් සම්දලකින් පිළිගත්තා. ඊළඟට සතර වරන් දෙව් රජවරු පිළිගත් අඳුන් දිලිසමකේ. මනුෂ්‍යයන් කියන් පිළිගත්තා දුරු කඩකේ. උන්වහන්සේ මිහිකටක පියවර ලැබුවා මේ මොහොතේම දස දිසා විලෝකනය කළා. දස දිසායම දෙවියෝ බ්‍රහ්මයෝ නාග සුපාන ගරුද්ද සාන්ධර්මයෝ දිව්‍යමය පූජා වස්තුන්ගෙන් පූජා කරමින් උන්වහන්සේට নমස්කාර කළා උත්සමයන් වහන්සේ. මේ ප්‍රදේශය ඔබ වහන්සේට වඩා සමභාවය ඇති කෙනෙක් හෝ ශ්‍රේෂ්ඨයෙක් ඇත්තෙම නැහැ. ඔබ වහන්සේ මුළු ලෝකයේම අග්‍රභාවයටපත් වුණා කියලා নমස්කාර කළා. මහා බෝධිසත්ව කුමාරයන් වහන්සේ උතුරු දිශාවට සද්දුමු පියුම් මත වැඩම කරවලා දක්ෂිණ ත්‍රිහස්ය දිගු කරලා අභිත සිංහනාද පැවැත්වුවා වූ හමස්මි ලෝකස්ස ජෙත්තෝ හමස්මි ලෝකස්ස සෙත්තෝ හමස්මි ලෝකස්ස අයමන්ති මා ජාතින් අත්තිදානු සනබ්බවෝ ලෝකයේ අග්‍ර වෙමි ලෝකයාට ජේෂ්ඨ වෙමි ලෝකයාට ශ්‍රේෂ්ඨ වෙමි මේ මාගේ අන්තිම ඉපදීමයි මින්මතු මට උත්පත්තියක් ඇත්තේම නැත කිලුන් වහන්සේ බ්‍රහ්ම ගෝවතෙන් සිංහනාද කොට වදාළා උපන්න මොහොතේම මේ අග්‍ර ශ්‍රේෂ්ඨ වචනේ ආසුභේ වචනේ ප්‍රකාශ කරන්න සමර්ථ වුණේ දීර්ඝ කාලයක් මුළුල්ලේ අනන්ත ජාතිවල මහා කරුණාවෙන් අනුකම්පාවෙන් ලෝකයාට වැඩහසුරුවමින් ධර්ම දේශනා කළ ආනිසංසයෙන් බව මේ ලක්ෂණ සූත්‍රයෙන් භාග්‍යවතුන් වහන්සේ පහදා වදාළා බුදු වෙන ආත්මභාවයේදී මේ විදිහේ දෙවියන්ට ඇත ලෝකයාගෙන් අඳුම් ගන්නට පූජා සත්කාර ලබන්නට මැනි කොටුණු පලං දිස්සති දෙවියෝ බ්‍රහ්මයෝ ඒ උත්පල් ගලවා නමස්කාර කරන්න සුදුසු තත්ත්වයේ මහෝත්තමයන් වහන්සේ දැනෙන මේ මහා පුරුෂ ලක්ෂණ දෙක නිසා මේ නිසා උන්වහන්සේ දේවාති දේව සක්‍රාති සක්‍ර බ්‍රහ්මාති බ්‍රහ්ම මාරු පරාජය කොට වදාළ දස බලධාරී සම්මා සම්බුද්ධ රාජ්‍යයට සැමිනවදාලා ඒ මහෝත්තමයන් වහන්සේට අපේ নমස්කාරය දේවා. උන්වහන්සේගේ තරණ සීත ආශිර්වාදය අපට සමකල්ලිම සැලසේවා. නිවන් දකිනාතුරු අපට ධම්ම පමණින් දෙවියන්ට ලෝකයාට ධර්ම දේශනා කළ ධර්ම දානමේ පින්කම්වත් කරගෙන එයින්ම මඟඵල නිවන් සුව ලබන්ට වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරමු. යම් වික්‍රේ සතාගතෝ පුරිමං ජාතින් කුරිමං බලං පුරිමං නිකේතං කුබ්බේ මනුස්ස භූතෝ සමානෝ සක්කච්ඡං වාචේතා හෝතේ සිප්පං වා විඤ්ඤං වා චරණං වා කම්මං වා කිංති මේ සිප්පං ආදානේයම් කිංති මේ සිප්පං විදානේයම් සිප්පං සම්පටිච්ඡේයම් නතිරං කිනිච්ඡේයම් කි මහා බෝධිසත්වයන් වහන්සේ පාරමී පුරණ අනන්ත ජාතිවලදී තමන් වහන්සේ දන්න ශිල්ප ශාස්ත්‍ර විද්‍යා කලා සියල්ලම ගුරු මුත්‍යා කිසිද නොකරගෙන වහ වහාම මනවින්න අනුන්ට උගන්වා දුන්නා. පන්සිය ගණන් දහස් ගණන් සිත්යන් මැද්දේ උන්වහන්සේ සමාදන්න ශිල්ප ශාස්ත්‍ර මේ විද්‍යා කර්මයේ සියල්ලම උන්වහන්සේ මනාව දේශනා කළා කියන්නේ. චින්තනයේ සිත්පං ආජානනියෝ මගේ මේ ධර්මයේ මේ ශාස්ත්‍රයේ මේ විද්‍යාව මේ කලාව මේ මගේ සිත් පිළිස වහවහාම අවබෝධ කරගනිස්වා වහවහාම මනමින් අවබෝධ කරගනිස්වා එවැගේම මනාව මේක පිළිගනිස්වා එවැගේම බොහෝ කාලයක් සිත් භාවයෙන් සිටින ශිෂ්‍යයන්ට මහත් වේදක් නිසා වහවහා මේ ධර්මයේ මේ විනය මේ ශික්ෂාව මේ ප්‍රතිපත්තිය මේ තරණය මේ විද්‍යාව ඉගෙනගෙන මෙලව දිනුවට සමිනියත්වා පරලව සුගතියට යත්වා කියලා උන්වහන්සේ මහා කරුණාවෙන් මෛත්‍රියෙන් ශිල්ප ශාස්ත්‍ර අනුන්ට උගන්වපු පුහුණු කෙරෙව්වා. එක જાතියක් නෙමෙයි සියක් જાතියක් නෙමෙයි අසංකේය අප්‍රමේය જાතිවල සමන් දන්න විද්‍යා කලා ශිල්ප චරණ ආදී දේවල් අනුත් මහ කරුණාවෙන් ඉගන්වා කියන බවට සාධකයක් වශයෙන් ඒ නිගංගතා මහා පුරුෂ ලක්ෂණය ප්‍රතිලාභය වුණා. තෙන් ජංගෝ හෝති ඕල් මුවන්ගේ ජංගාවෙන් ජංගා යුක්මයක් භාග්‍යවතුන් වහන්සේට පිළිතිය. හරියට මෝරාගිය ගොයම් බන්දියක් වගේ දක්ෂ දින වඩුවක් විසින් දින ලද මේක කකුලක් වගේ වකින් මාස ධාතෝ පිරියති සෙන්දා යුක්මයක් ඒ භාග්‍යතුන් වහන්සේට පිළිතා තියෙනවා. ඕම් වංශයන් හිමාල වන අන්තරය ඇතුළු කරගෙන වාසය කරන මොහවර්ගය ඒ මුවන්ගේ සෙන්දාවක් මේ වගේ වකට මාංශයෙන් පිළි මනෝක්ලේශ පවතින ඒ වගේ ඕම් වංශ ජංගා වැනි ජංගා යුගයක් මේ භාග්‍යවතුන් වහන්සේට පහළ වුණා දීර්ඝ කාලයක් මුළුල්ලේ ශිල්ප ශාස්ත්‍රාදී ගුරු මුස්තියක් ඉතිරි කර නොගෙන අනුන්ට ශික්ෂණය කිරීමේ කියන්නේ මේ ආනිසංස වශයෙන් බුද්ධ සමානෝ කිල් ලබති යාමිතානි සමනා රහානි සමනා නංගානි සමනංගානි සමමූක භෝගානි සමනානුච්චරිකානි තානි චිත්තං ප්‍රතිලබති බුද්ධ වාග්යයට පත් වූ භාග්‍යවතුන් වහන්සේට ශ්‍රමණයන් වහන්සේ නමකට අවශ්‍ය වෙන කීවර පින්නපාත සේනාසන ග්‍රාණ ප්‍රත්‍යාදි දේවල් ශ්‍රමණයන් වහන්සේට අවශ්‍ය දේවල් පමාණතු වහාම ලබන්තුන් වහන්සේට හේතු වාසනාව සැලසුණා චක්‍රවර්ති රජ වුණානම් රජ කෙනෙකුට අවශ්‍ය දේ වහාම ලැබෙනවා. ලෝතුරා බුදු වෙන උත්තරයන් වහන්සේට සමන් වහන්සේට අවශ්‍ය දේවල් අවශ්‍ය වේලාවටම ලැබෙන්න මේ පින හේතු වාසනා වුණා. සමන් වහන්සේ අභිනිෂ්ක්‍රමණය කරන්න අවශ්‍ය වේලාවේ අභිනිෂ්ක්‍රමණය කරන්න සුදුසු අරමුණු අතර මුන්වහන්සේට ලැබුණා. සයිද වෙන වේලාවන් වහන්සේ අපතිර කර රැගෙන ගියා නෙමෙයි. ප්‍රේත කලාපයේ පිළහතර දමන්ට මත්යෙන් මුනුහාසයට අරහන්ත බ්‍රහ්ම රාජයෙක් වන ගතේකාර බ්‍රහ්ම රාජා අතපිරි කරගෙනලා පූජා කළා. ඒ වගේම තමන් වහන්සේ පින්නපාතයේදී වැඩි අවස්ථාවදී කවදාකවත් දාන වර්ගින්න සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම තමන් වහන්සේ යම් ආසනයක භාවනා සඳහා වාඩි වුණා නම් ඒ වාඩි වෙන මොහොතේම සිතුවිලි පමණකින්ම නීවරණ යටපත් කරලා ධ්‍යාන සමාපatti උපදවන්න සමර්ථ වුණා. ආලාර කාලා මුද්දකරාම පුත්‍රය දෙදෙනා වෙත මේ විදිහට බොහොම ඉක්මනින් උන්වහන්සේට ධ්‍යාන උපදවන්න සමර්ථ වුණා. තමන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරන කාලෙදි තමන්ට පංච වර්ගීය තාපසයන් වහන්සේලා උපස්ථාන කළා. ඒ වගේම තමන් වහන්සේ සීලම ආහාර ප්‍රතික්ෂේප කරන්ට සූදානම් වූ වෙලාවේ දේවතාවය ඇවිල්ලා කියා ඔබ වහන්සේ ආහාර වර්ධනය කළොත් ලෝභ කූපයන්ගෙන් අපි ආහාර ඇතුල් කරනවා, දියෝජස් ඇතුල් කරනවා කියලා. එනිසා උන්වහන්සේ ආහාර වර්ධනය නොකොට කඩල ඇටයක්, මුං ඇටයක් තරම් සුළු ආහාරයකින් තමයි යතෙන්ට බලාපොරොත්තු බුදු වෙන ආභාවයේ බුදු වෙන මොහොත දවසේදී ලක්ඛක ලක්ෂයක් පිළිව පාරමී ඇතේ මහා පින් ඇතේ සුජාතාව ඉතාමත් උතුම් ප්‍රණීත සීල පායාසයක් උන්වහන්සේට පිළිගන්නේ. උන්වහන්සේ තවත් දේවක් වෙනවා පිළිගන්නේ නැති. තමන් වහන්සේ බෝමුලාරාගෙන ඉඳගෙන භාවනා කරන්ට වැඩි ආසනයක් අරගෙන නෙමෙයි. මඟදී උන්වහන්සේට ලැබුණා කුසතන මිදියට පොදු සත්‍ය බ්‍රාහ්මණයා පිළිගන්න. ඒ වයිලාගෙන උන්වහන්සේ වාඩි වෙලා හදනකොට එතන පැන නමුණා වජ්‍රාසනය. ඒ උන්වහන්සේට අවශ්‍යතාවක් වෙලාවට ලැබෙන හැටි. තමන් වහන්සේ බෝධීන් වහන්සේ නමක් රෝපණය කරගෙන වැඩියා නෙමෙයි. තමන් වහන්සේ උපන්න සුබ මොහොතේම මංගල මොහොතේම මේ ජයතිමා බෝධීන් වහන්සේ පැන නැගුණා බුද්ධගය අසුද්ධ භූමියේ එතෙන් තුන්වහන්සේ ඉදීම වැඩිය. බද්ද පරියන්තෙන් චතුරාංග සමන්වංග පිළිවි අධිස්ථානින් උන්වහන්සේ භාවනා පටන් ගත්තා. පාරමී භූමියේදී අඩුපාඩුවක් නිසා දීපුත්‍ර මාර්යා මරතනක පන් සමග පැමිණියා උන්වහන්සේ ඉවත් කරන්ට උන්වහන්සේ කම්පා කරන්ට බැරි වුණා. උන්වහන්සේ පාරමිතා සම්මර්ථනයේ හිත සමාධි කරගත්තා මාර්ගී පුත්‍රයා පෙරදී ගියා. පූර්ව යාමේදී పూర్වයේ නිවාසානුස්මෘති ඥානය ලැබුණා. මධ්‍යම යාමේදී යන් චක්කරුගේ ඥානය ලැබුණා. ඒ අවස්ථා දෙකේදී අතීතන්ත කාලයක් වර්තමාන කාලයක් පිළිබඳව සියලුම නාම රූපයන් වහන්සේ මනාව දැකගත්තා. අලුයම් කාලයේදී ද්වාදකාංග පටිච්ච සමුප්පාද ණය ක්‍රමයෙන් විපස්සනාට බැසගෙන අනන්ත අපරිමාණ ණය ක්‍රමයෙන් විපස්සනා වීතිමේට හැතිරෙවුවා. බ්‍රහ්ම මූර්තයේදී රතදාතක් ලෝක ධාතු සංපා කරගමින් වාසනාසයත සකල ක්ලේශයන් සෝදාහර සරුවක්නතා ආඥානයට සමිනවදාලා සියලු බුද්ධ කාර්ක ධර්මයන් මත්තක ප්‍රාප්ත කර ගන්තුන් වහන්සේ තාපන දෙකක වාඩි වෙන්න සිද්ධ වුණේ නැහැ එක මාසණයකදී එකම රාත්‍රී කාලයක් තුලදී ඒ මහෝත්තමයන් වහන්සේගේ අභිමතාර්ථයන් ඉස්සරලා ලෝතුරා බුදු වුණා තමන් වහන්සේට පිළිපාතේ කීවරේ තේනාසනේ ගිලම්පතේ කැමති කැමති අවස්ථාවක ලැබෙන විදියට උන්වහන්සේට මේ පාරමී පින්කම් ඉදිරිපත් තිබුණා. මේ විදියට ශ්‍රමණ ජීවිතයට අවශ්‍ය වෙන දේවල් ඒ මොහොතේම ලැබෙන වාසනාවක් මේ ඒ ජංගතා මහා පුරුෂ ලක්ෂණ නිසා ලැබෙන බව මේ ලක්ෂණ සූත්‍රාන්ත දේශනාවෙන් මම අවබෝධ හැදිලි වෙනවා. මේ විදිහට සමන්වාසේ බුදු විනාත්ම භාවයේදී ශ්‍රමණ ජීවිතයේ තවත් වෙන සියල්ල ලබා ගන්නට හේතු වුනේ පාරමී ගුණයේදී තමන් දන්න සිල්ප ශාස්ත්‍ර විද්‍යා කලා අන්‍යයන් සිතා කරුණා අධ්‍යාසනය ගුරු මුස්ත්‍යා පිටිරි කර නොගෙන සකස් කොට යන්නේ මදිකයි කියන බව පැහැදිලි වෙන බැවින් මේ විදිහට අනන්ත ජාතිවල කාර්මිකා තීර්ථයේ ශිල්ප ශාස්ත්‍රු යන උදේ මහෝත්තමයන් වහන්සේ ලෝතුරා බුදුබාට පත් වෙලා සූවිචා සංසත් සත්‍යන්තේ ධර්මාමෘතේ පානය කොට වදාළ ඒ මහතානන් වහන්සේට අපේ নমස්කාර පූජා වේවා. උන්වහන්සේ සරණ පරාණන අපට නිවන් දකින්නාතුරු අප දන්න ශිල්ප ශාස්ත්‍ර විද්‍යා කලා ඉතා කරුණාභ්‍යාසයෙන් පාරමිතා තීර්ථයෙන් අන්‍යයන්ට උගන්වමින් හදාරවමින් එයින් පාරමී පුරාපතක් නිවන් මඟ ආගන්ට ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. යම් පිළිච්ඡේ තථාගතෝ පුරිමං ජාතිං පුරිමං භවං පුරිමං නිකේ සම්පුම්බේ මනුස්ස භූතෝ සමානෝ සමනං වා බ්‍රාහ්මණං වා උපසංකමිත්වා පරිපුච්චිතා හෝති කිං බන්තේ කුසලං කිං අකුසලං කිං සාවජ්ජං කිං අනවජ්ජං කිං සේවිතබ්බං කිං නසේවිතබ්බං කිං මේ පෛරමානං දීගරත්තං අවිසාය දුක්ඛායත් කිං වාපන මේ පෛරමානං දීගරත්තං හිතාය දුක්ඛායත්තාති භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පාරමී පුරණ අනන්ත ජාතවලදී සිල්වත් ගුණවත් නැනවත් ශ්‍රමණ බ්‍රාහ්මනාදීන් යත සමින බණ අසන්න පුරුදු වී සිටියා. ධර්ම සාකච්ඡා කළා. ස්වාමීන් වහන්සේ කුසල් කුමක්ද අකුසල් කුමක්ද? සේවනයේ කළ යුතු දේ කුමක්ද? සේවනයේ නොකළ යුතු දේ කුමක්ද? වැරදි කුමක්ද නිවැරදි දේ කුමක්ද ස්වාමීනි කවර විදියකින් හැතරුණොත් සතර දේ සැප ලැබෙනවාද කවර විදියකින් හැතරුණොත් සතර දේ දුක් ලැබෙනවාද මේ විදියට කුසල අකුසල ආදී දේවල් පිළිබඳව සාකච්ඡාවෙන් ධර්ම ශ්‍රවණයෙන් අසා දැනගෙන ඒ අනුව තමන්ගේ ජීවිතය නිවන් මඟටම යොමු කරගත්තා තමන් වහන්සේ පාරමී පුරණ කාලයේදී යම් කිසි ආකාන්ත කල්ප ලක්ෂය තුලදී 512027 නමක් තරම් සරුවක්යන් වහන්සේගේ පාද මූලයේ මහා බෝධිසත්වයන් වහන්සේ තමින්ය. ඒ ශාසනවල මේ වගේ බණ ඇසුවා. අසංකේය ගණ රහතන් වහන්සේලා අතුරු කළා. එවැගේම අසංකේය ගණන් පසේ බුදුවරයන් වහන්සේලා සම්මුඛ වුණා. කර්මක්‍රියාවාදී තාපසවරුන් අනේක විදියට ආශ්‍රය කළා. සිල්වත් ගුණවත් නැනවත් කල්යාණ මිත්‍රයන් සේවනයේ භජනයේ පාරිපාසනය කළා. මේ විදිහට අනන්ත ජාතිවලදී බුදුපතේ බුදුමහරහත් මහෝත්තමයන් වහන්සේලා සිල්වත් ගුණවත් උතුමන් වහන්සේලා අතුරු කරමින් බණ ආසා ධර්ම සාකච්ඡා කළ නුවණ දියුණු කරගත්ත නිසා ඒ මහෝත්තමයන් වහන්සේ ආයු කෙලවර දෙවලව උපන්න දෙවියන් අතර විශිෂ්ටත්වයට පත්වමේ අන්තිමාත්ම භාවයේදී සුකුමත් සවිතා කියන මහා පුරුෂ ලක්ෂණය ප්‍රතිලාභය කළා සුකුමත්තා චවියා රජෝඩල් ලංකාවේ නෝපනිපති ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී ශරීරයේ සිංහ ඉතාමත්ම සීදු දැවේ. සජස් දූවිලි ජී බිඳුවක් නොරඳන හැටියට අපි තේම සිනිදුව පවතිනවා. හරියට සංකිලිමයක් දිවිදලෙන් ඔප් නැගුවාම යම්කේ දිවිසෙන්නේද ඒ වගේ තථාගතයන් වහන්සේගේ ශ්‍රී ශරීරයේ සිවිය අතිශයින් සිනිදු දැවේ. දිවිසෙන සිනු බවට පත්ව පවතිනවා. දැලුදුගේ දෙතිසියක්ම නොතර වෙන ඒ ශ්‍රී ශරීරයේ නෙළුම් මලක දියමුදු නොතර වෙනා වගේ දිය බිඳුවක්වත් නොතර වෙන හැටියට අතිශයින්ම සිනිඳු භවතිනවා මේ සිනිඳු සිවි ඇතිකමට හේතු වනේ දීර්ඝ සංකාරය ධර්ම ශ්‍රවණය කිරීම ධර්ම සාකච්ඡා කිරීම බව මේ පැහැදිලි වෙනවා බුද්ධෝ සමානෝපින් ලබතේ මහා පඤ්ඤෝ හෝති කුතු පඤ්ඤෝ විසුලු පඤ්ඤෝ ආසු පඤ්ඤෝ ඥාන පඤ්ඤෝ කිත්ත පඤ්ඤෝ නිබ්බේධික පඤ්ඤෝ නාත හෝති කෝචි පඤ්ඤාය සදිසෝවා විසිට්ඨෝවා සම්බසත්තාන චක්‍රවර්ති රජුණා නම් මිනිසයන් අතර ශ්‍රේෂ්ඨ ඥානවන්තයෙක් මහා ප්‍රඥෙක් වාටපත් වේ ලෝතුරා බුදුන දැරි දෙවියන්ට සමස්ත ලෝකයා අතර සමාන කළ නොහැකි මහා ප්‍රඥාවක් කුතු ප්‍රඥාවක් ආප ප්‍රඥාවක් යවන ප්‍රඥාවක් තීක්ෂණ ප්‍රඥාවක් නිර්වේදික ප්‍රඥාවක් ඒ භාග්‍යවතුන් වහන්සේට පහළ වෙනවා උන්වහන්සේට ප්‍රඥාවෙන් සමාන කෙනෙක් විශිෂ්ට කෙනෙක් ලෝක 16 මැත්තේ නැහැ. තෝන් භගවා මහා පඤ්ඤෝ කුතු පඤ්ඤෝ ආසු පඤ්ඤෝ ජවන පඤ්ඤෝ චිත්ත පඤ්ඤෝ නින්දේක පඤ්ඤෝ පඤ්ඤා පබේද කුසලෝ සම්පන්න ඥානෝ අධිගත සති සම්බිදෝ චත වේසාරජ්ජප්පස්සෝ දස බලධාරි මේ ආදී අනේකාකාරය ඒ භාග්‍යවතුන් වහන්සේට ප්‍රඥා සම්භාරයක් පිහිටලා තියෙනවා දසබල ඥාන, චතුවිසරද ඥාන, සත්සාධාන ඥාන, සුද්ධත ඥාන, සෝලස මහා ඥාන, අත්කාල සාවීනික බුද්ධ ගුණ, සූවිසි ප්‍රස්ථාන ඥාන, සූතාලිස් ඥාන, සමපන විද්‍යාවේ ඥාන, සත්‍යත්ත ඥාන, සත්‍යත්ත ඥාන, සූවිසි කෝටි ලක්ෂ වාර සමාපatti සංචාර සංහත්ඵල වජ්‍රඥාන අනන්තනාය සමන්වාගත සමන්තපත්ඨාන මහා ප්‍රකරණ විෂයන් කරගත ගම්බීර ඥාන මේ ආදී අනන්ත ඥාන සම්භාරයක් ඒ භාග්‍යවතුන් වහන්සේට පිළිපියා මේ මහා පුරුෂ ලක්ෂණයේ ආනිසංස වදේ මේ මහා ප්‍රඥා සම්පන්න ලබන්ට හේතු වූ භාග්‍යවතුන් වහන්සේ දෙවියන්ට දෙවියන් අතර මිනිසයන් අතර බ්‍රහ්මයන් අතර ප්‍රඥාවෙන් අගතන්පත් වූ බැවින්ම චතුරාර්ය සත්‍ය සම්බුඥානින් අවබෝධ කරගෙන සූවිසා සංඛ්‍යක් පමණ සත්‍යයන් මේ සංසාර සාගරයෙන් එතර කරවා සාන්ත නිවන් කුල පමුණවා වදාලා අනන්ත ජාතිවල ධර්ම සාකච්ඡා ධර්ම ශ්‍රවණය කරමින් ප්‍රඥාව දිනු කළා වූ බුදු වෙන ආභාවයේදී සුකුමත් සවිතා මහා පුරුෂ ලක්ෂණය ප්‍රතිලාභ කළා වූ ප්‍රඥාවෙන් අගතන්පත් වුණා වූ දස බලධාරී සරුවක්ම සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපේ නමස්කාරය වේවා ඒ භාග්‍යවතුන් වහන්සේට අපේ ජීවිතේන පූජා වේවා ඒ භාග්‍යවතුන් වහන්සේගේ සරණ පිහිට ආශිර්වාදය තු අපට නිවන් දක්නා තුරුම ධර්ම ශ්‍රවණ ධර්ම සාකච්ඡා කරමි ප්‍රඥාව මුදුන් සම්මවා ගන්නට ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු යම් පිළිස්සවේ තථාගතෝ පුරිමං ජාතිං පුරිමං භවං පුරිමං නිකේතං කුබ්බේ මනස භූතෝ සමානෝ අප්පෝදනෝ හෝති අනුපායාස බහුලෝ බාන්ධයෝත්ව සමානෝ නාබිසංජේන කුක්ඛේන ව්‍යාපත්තේන සතිච්චේ නකෝපංච දෝසංච අපංචයන්ත පාස්වාසාති මාන් තථාගතයන් වහන්සේ අනේක ජාති සත සාස්ත්‍රයන් දේපුරුම බහලදී ක්‍රෝධ නොකරන මෛත්‍රී කරන කෙනෙක් බාටපත් වුණා අක්කෝදනෝ හෝ චනුපායාස බහුලෝ ක්‍රෝධ නැති ක්‍රෝධ ගින්නක් නැති උත්මයෙක් බාටපත් වුණා බහුන්ති උත්සව සමානෝ සමාත බොහෝම අනික දේවල් කීවත් කළත් නාභි සජ්ජේ ගැටුනේ නැ නැ කොක්කේ පිපුනේ නැ නැ ව්‍යාපජ්ජේ හිත විපරීත බවක් ඇති වුනේ නැ නැ පටිච්චේ හිතේ ගැටුමක් ඇති වුනේ නැ නැ කෝපංච දෝෂංච අපච්ඡංච පාත්වාකාශේ කෝපයක්වත් ද්වේෂයක්වත් නොසතුටක්වත් උන්වහන්සේ පහළ කළේම නැ මේක වරක් නෙමෙයි සිය වරක් නෙමෙයි දහස් වරක් නෙමෙයි අනන්ත අපරිමාණ ජාතිවලදී මේ විදිහට මෛත්‍රී භාවනාව උන්වහන්සේ දියුණු කළා මේ මෛත්‍රී භාවනාව දියුණු කර ගත අතරම දාකාච හෝතේ සුකුමානං මුදුතානං අත්තර පාපුරණානං හෝම සුකුමානං කප්පාසක සුකුමානං කෝට්‍ය සුකුමානං සම්බල සුකුමානං වාසයනේක ජාතවලදී සිරිඳු වූ මුරුදු මුලක් වුණා වූ ආස්තරණ පොරවනා පූජා කළා කියලා. ඉතාම සිරිඳු කොම වස්ත්‍ර, ශාගේම කපු වස්ත්‍ර, කෝටිල්‍ය වස්ත්‍ර, පට වස්ත්‍ර මේවා උන්වහන්සේ අනේක ජාතිවල පූජා කළා තියෙනවා දන් දීලා තියෙනවා. මේ අනන්ත ජාතිවල උන්වහන්සේ මෛත්‍රී භාවනා කරමින් මෛත්‍රීකට වැඩුව නිසා ඉතාම කිනිදි මුරුදු මොලොක් ආස්තරණ කොරෝනා කීරවත් කීවර වස්ත්‍ර පරිස්කාර පූජා කළ නිසා ඊයන් සංසවයෙන් දෙව්ලොවින් තම මනුෂ්‍ය ලෝකේ උපන්න තැනදී සුවන්න වන්නෝ හෝති කංචන සංවිබත්තචෝ ස්වර්ණ වර්ණතාතින මහා පුරුෂ ලක්ෂණය ප්‍රතිලාභ කළා ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශරීරය අතිශයින් ගම්වන් පාටින් බබලන පෙරාපු රක්තරණක් මේ අතිශයින්ම රන්වන් පාටින් බබලන මේ සරුවක් ශරීරය දුකුමා කරන්ට වෙන ශරීරයක් ඇත්තේ නැහැ කින්නීරි මලක වැනි පාටින් යුක්ත වූ මේ සරුවක් ශරීරය ධනරන් පිළිලයක් හා සමානව දිවාරය දෙති බබලනවා. මේ රන්වන් ශරීරය ඇති නිසාම උන්වහන්සේගේ ශ්‍රී ශරීරයෙන් රන්වන් බුදුරජාණන් පිළිදෙන්න පටන් ගන්නවා. මේ විදිහේ රන්වන් ශරීරය ඇති බව ආනිසංස වශයෙන් උන්වහන්සේ වදාරනවා. ලාභිය හෝතේ සුකුමානං මුදුකානං අත්තරණානං පාපුරණානං කෝම සුකුමානං කප්පාසක සුකුමානං කෝචය සුකුමානං සම්බල සුකුමානං බුදුනාත් භාවයේ දුන්වාසයට සින්දු මුරුදු මොලොක්කෝ ආස්තරණ කොරෝණ ඇතිලි කොරෝනා ලබන්ට හේතු හෝම වස්ත්‍ර කපු වස්ත්‍ර වගේම පට වස්ත්‍ර පෝෂය වස්ත්‍ර මේ දේවල් උන්වහන්සේට අනන්ත පරිමාණව ලැබෙන්න පටන් ගත්තා මේ විදිහේ උන්වහන්සේගේ ශ්‍රී ශරීරයේ ස්වර්ණ වර්ණතාවක් සිනිඳු මුරුදු මොලොක් සියවර වස්ත්‍ර පරිපාරාදී ලැබීමට වාසනාවක් සැලසුනේ පාරමී හිමියේදී මෛත්‍රී භාවනා වැඩිම සහ මුරුදු මොලොක් ආස්තරණ කොරෝනාදී පූජා කිරීම නිසා බව මේ සූත්‍ර දේශනාවෙන් පහදාලා දාලා විශේෂයෙන්ම ශරීර වර්ණයේ පැහැදීමේ කරුණු කීපයක් විසාකනේ සඳහන්ව තියෙනවා එයින් එකක් මෛත්‍රිය වැඩි වීම අනික මේ මුරුදු මොලොක් සියවර වස්ත්‍ර පරිපාරාදී පූජා කිරීම තව හැමදීම මළු පෙත්මන් හැමදීම ආදී මේ වත් පිළිවෙත් පැවැත්වීම එවාගෙම සීල සම්පත්තියේ මනාව ආරක්ෂා කිරීම මේ කර්ම නිසා ශරීර වර්ණයේ තහදින බව අත් කතාවේ සඳහන් වෙනවා. ඒකට අනේක જાති සතතාඥයන් ඉදී ලාභාලාභ යසායත නින්දා ප්‍රසන්නතා තප දුක් කියන මේ ලෝක ධර්මයන්ගෙන් සම්පාන නොවි මෛත්‍රී භාවනා වැඩි වෙනොත් එවැගේම අතිවිද කොරෝනා කීවර වස්තු පරිස්සාරාදී පූජා කිරීමෙනුත් ස්වර්ණ වර්ණතා මහා පුරුෂ ලක්ෂණයක් ලබාගත් ඒ දස බලධාරී සරුවක් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපේ নমස්කාර පූජා දෙනවා. ඒ භාග්‍යවතුන් වහන්සේගේ සිත් භාවයට පත්වන අපට නිවන් දකිනා තුරුම මෛත්‍රී භාවනා වඩමින් විකුණු මෙලුම් මලක්ෂණ ප්‍රසන්න මෛත්‍රී සිතින් වාසය කරගෙන නිවන් මඟ ආගන්ත ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. යම් පිදිච්චවේ තථාගතෝ පුරිමං ජාතිං පුරිමං භවං පුරිමං නිසේතං කුබ්බේ මනුස්ස භූතෝ සමානෝ සමානේතා හෝති තිරක්ක නත්තේ සුතිරක්ක වාසනෝ ඥාති නිත්තේ සුහග්ගේ සතිනෝ සමානේතා හෝති මාතරම්පි පුත්තේන සමානේත පුත්තම්පි මාතරා සමානේත සිතාරම්පි පුත්තේන සමානේත පුත්තම්පි පුතරේන සමානේත භාතරම්පි භාතරා සමානේත භාතරම්පි භගිනියා සමානේත භගිනියා භගිනින්ති භගිනියා සමානේත තමන්ගේ සත්වාච අබ්බනිමෝදිතා හෝති තථාගතයන් වහන්සේ අතීත සංසාරයේදී විශේෂයෙන් රජ භාගපත් වූ අවස්ථාවන් යන්නේ ප්‍රභු භාගපත් වූ අවස්ථාවන්හිදී බොහෝ කාලයක් වෙන්න සිටිය සොයාගන්න බැරුව ඈත්ව සිටිය නෑදෑයන් මිත මිතුරන් ඥාති මිත්‍රයන් සම්මුඛ කරවා පොවනව සමගි සම්මෝධ භාවයට පමුණවා තම සැනසුනා සතුටු බොහෝ කාලයක් වෙන්න සිටිය තමන්ගේ දරුවාට වෙන මව අඳාවැළපී සිටින අවස්ථාවේදී ඒ දරුවන් සොයා මව සනසනවා. එවැගේම මම දකින්නේ නැතුව දුකින් ඉන්න දරුවා වෙතට මම පමුණුවලා සතුටු වෙනවා. එවැගේම මව සියතුමා පුතන් වහන්සේගෙන් ගෙන වුණාම ස්ථාපිත කර සන්තෝෂ වෙනවා. ඒ වගේම ගෙන්වතිය බොහෝ කලක් ගෙන්වතිය සහෝදර සහෝදරියන් එක්කාසු කරලා සමග සම්පන්න බවට පමුණුවල සතුටු කරනවා. ඒ ඒ ඥාතියේ ගෙන්වීමට හේතු වෙන කරුණු අතුරෙන් යම් යම් අගුණයක් අප්‍රසන්න කාරණයක් තිබුණම ඒවා යටපත් කරලා ඒ කායයේ ಗುಣ මතු කරමින් කරුණා මෛත්‍රී සිත් ඇති කරවමින් කෘතගුණ සලකවමින් මේ විදිහට මෞපියන් සහෝදර සහෝදරියන් දූ දරුවන් හිත මිතුරන් නෑදෑයන් විස්කාල් කළ සමනි සම්පන්න බාට පමනවලා ඔවුනොවන්ගේ තියෙන වරදවල් සඳවලා තියෙන ಗುಣ මතු කරවලා ඔවුනොන් සමග සම්මෝධ භාවයට පමනවලා විශාල සංග්‍රහයක් උන්වහන්සේ පසරදී පවත්වලා තියෙනවා මේ විදිහට ඔවුන් සමගි භාවයට පමුණුලා Taman සැලසුණු ආමෝදනයට පත් වූ කුසල බලය දෙවොල්ව අනේක සත වින්දාතර බුදු විනාශ භාවයේදී හෝතෝ විතවස්ස ගුණ්‍යතා තිනමා පුරුත ලක්ෂණයන් වහන්සේට ප්‍රතිලාභ හරියට නෙළුම් මලක වැටියේ නෙළුම් කැමියක් මෙන් උන්වහන්සේගේ කැමියකින් වැසුණා වූ පුරුතව්‍යංජනයතු පහළ වුණා මේ විදිහට කෝටේකින් ලැබෙන පුරුෂ අව්‍යංජනය ඇති බව කියන මහා පුරුෂ ලක්ෂණය ලබන්ට හේතු වන යම් වගේ බොහෝ කලක් යම් සිටිය ඥාති මිත්‍රයන්ගේ අගුණ පක්ෂයේ සංගවා ගුණ පක්ෂයේ මතකොට වුණොන් සමලි සම්පන්න බවටපත් වීමේ කුසලානිසංස බලයෙන් වේ. ලක්ෂණානිසංස වශයෙන් අනේක සහස්සං කෝපනස්ස පුත්තා හොන්තේ සූරා විරංග රූපා පරිතේනක් සමද්දනෝ භාග්‍යවතුන් වහන්සේට නොයෙක් සිය දහස් ගණන් පුත්‍රයන් ලබන්ට මේ දින හේතු වාසනා වුණා. සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ මුගලන් මහ රහතන් වහන්සේ ආදිපුත ඇති අගතව මහසව් මහවත්තමයන් වහන්සේලා ප්‍රධාන කෝටි ප්‍රකෝටි අසංඛ්‍ය ගණන් බුද්ධ පුත්‍රයන් වහන්සේලා ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේට ලැබුණා. මේ විදිහට අද දවස් දක්වාම අසංකේය බුද්ධ පුත්‍රයන් වහන්සේලා ලබන්ට හේතු වුණේ මේ දීර්ඝ සංසාරයේ දෙන්ව සිටියා වූ ඥාතිහිත මිත්‍රාදීන් නිස්පාත කරලා සමත් සම්පන්න බාටපත් වූ ආනිසංසයෙන් බව මේ සූත්‍ර දේශනාවේ සඳහන් වෙනවා. ඒකට මේ අනේක ಜಾති සතසහස්‍රයන් විදී සිද්ධ කළ මහා කුසල බලයෙන් මහා පුරුෂ ව්‍යංජන ලක්ෂණයක් මහා පුරුෂ ලක්ෂණයක් ලබාගත්තේ මහෝත්තමයන් වහන්සේ ලෝතර බුදු වුණා. දෙවියන්ට ලෝකයාට වැඩසලසූ ඒකාන්ත නායකයන් වහන්සේට තම කල්හි අපේ নমස්කාර පූජා වේවා. උන්වහන්සේගේ ශ්‍රාවක පුත්‍ර භාවයට පත් වූ අප සමට නිවන් දකින්නාතුරු වෙන්වති කියවෙන් සමන් සම්පන්න බවට පමුණුවමින් නිවන් මඟ ආගන්ට වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා. මෙතෙකින් අප විසින් ශස්පත් කර ගන්නා ලද නිර්වාණගාමිනී කුසල සම්භාරය තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද මූලයේහි බුද්ධ පූජාවක් වේවා. නවලෝතුර ධර්ම ධාතු ඉදිරියේ ධර්ම පූජාවක් වේවා. ආර්ය සංඝ රත්නයේ ඉදිරියේ සංඝගත පූජාවක් වේවා. කල්යාණ මිත්‍ර ගුරුතුමන්ගේ දෙපා මුල ගුරු පූජාවක් වේවා. සම්මා සම්බුද්ධ ශාසන චිරස්ථිතිය පිණිස ධර්ම බලයක් වේවා. අප සෑම දිනාට මේ කුසලානිසංස බලයෙන් මෙලව දියුණුව, පරලෝ සුගතිය, ශාන්ත නිවන දක්වා අතරක් නෑර යා ගැනීමට ධර්ම ශක්තිය වැඩේවා. අවසන් වරට අපට දෙවියන් සහිත සමස්ත ලෝක සත්‍යයට මෙලව ජයගෙන, පරලෝ ජයගෙන, සසර ජයගෙන, කෙලසුන් ජයගෙන, ආත්මය ජයගෙන අපරාජිතව බුදු පසේ බුදු මහරහතුන් වහන්සේ නිවී සැනසී වදාළ අග්‍ර අමාමහ නිවන් සුව සාක්ෂාත් කර ගැනීම පිණිස හේතු වාසනා වේවා කියා අපි ප්‍රාර්ථනා තබමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකේ ධර්ම ශ්‍රවණී කිරීමේ කුසලානිසංස බලයෙන් සමට දෙලොව ජයගෙන පැතුව බෝධියෙන් අග්‍ර අමා මහ නිවන් සුවක් වේවා ධර්මානුශාසනා පැවැත් වූ දේශක ආනන්ද වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ Thank you.